නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භික්ඛවේ භාවේ තබ්බා විතක්කුපච්ඡේදායාති තී කෞරණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් නේවාසික පාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි මේ සූදානම් වෙන්නේ සතියේ ධර්මදේශනාවට අවස්ථාව ලබා ගන්න. හැම බ්‍රහස්පතින්දාවම අපි මේ පැයේදී මේ වාගේ එකතු වෙලා ධර්මදේශනාවක් පවත්වන එක කාලයක ඉඳලා කරගෙන යන චාරිත්‍රයක්. ඉතින් අපි එකම වහලයක් අට එකම පිරිසක් නිතිපතා රැස් වෙන නිසා මේ ධර්මදේශනාවන් දේශනා මාලාවක් විදිහට පැවැත්වීම ඒ වගේම චාරිත්‍රාක් කරගෙන තියෙනවා. ඒ අනුව අද අපි පවත්වන්න බලාපොරොත්තු වෙන දේශනා මාලාවක 45 වෙනි දේශනාවයි. ඒ කියන්නේ මේ ඉතින් අපි 44 වතාවක්ම මේ මාතෘකාව යටතේදී ඒකේ විවිධ පැතිකඩවල් අවස්ථා ලැබෙමින් දේශනා වාර වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ 45ටම සියලු දේශනාවන්ටම ප්‍රධාන තේමාව නැත්නම් ප්‍රධාන මාතෘකාව උනේ වටිනා සූත්‍රයක් වෙන මේ ගිය සූත්‍රයයි. ඒක සරුවඥ භාසිතාවේ තියෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කියන කොටසේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒ සූත්‍ර පිටකයේ තියෙන නිකාය පොත් පහේ කුද්දක නිකායේ උදාන පාළිය කියන පාළි පොතේ තමයි මේ පොත මේ සූත්‍රය සඳහන් වෙන්නේ. ඒක මධ්‍යම පමණට දික්කු සූත්‍රයක්. හරිය විවිධ පැති වලින් යෝගාචර ජීවිතයට අවශ්‍ය තොරතුරු ප්‍රධාන වශයෙන් හෝ නැත්නම් ඒකට අනියමාර්ථේ ළඟා වෙන්න දොර කවුළු වෘත්ත කරලා තියෙන සූත්‍රය. ඒකෙදී ඒ වෙච්ච සිද්ධියේ හැටියට සරුවචන වහන්සේ ළඟම භාවනා කරමින් නමුත් විවිධාකාර විතක්ක නිසා සරුවචනාංශය අතහැරලා හොඳයි කියලා හිතෙන වටිනවා කියලා හිතෙන තැනට භාවනා කරන්න ගිහිල්ලා පිරිහිලා ඒ தত্ত্বයේ තියා තමන්ගේ මහානකමවත් කරගන්න බැරි වෙන මට්ටමට වගේ හිත පිරිුණාට පස්සේ නැවත සරුවච්චන් වහන්සේ කරා පැමිණිච්ච මේ ගිහනම් වූ සරුවච්චන් වහන්සේ කිට්ටු කිට්ටුන් ඇසු කරපු උපස්ථායක ස්වාමීන් වහන්සේට ඇබැද්දියක් මේ සූත්‍රයට පසුබිම් වෙලා තියෙනවා. ඉතින් ඒ නැවත පැමිණිච්චාම ਸਰවචනාංශයේ කිසිත්ම දොස් කියමනක් නැතුව මේ මනුස්ස හිතක ස්වභාවය තේරුම් අරගනිමින් ඒ වගේ මේ පැමිණිච්ච කෙනාට ධර්ම සංග්‍රහයක් කරමින් උන්වහන්සේ සඳහන් කරනවා භාවනා ජීවිතයක Taman මෙතෙක් ළඟා කරගන්න බැරි වුණා වූ ඒ චේතෝ විමුක්තිය එහෙම නැත්නම් මේ පරතර ලෝකෝත්තර తত্ত্বය ළඟා කර ගැනීමේදී ඇසුර ඒ Tamanගේ හිතට එන දේවල් කරන එකට වඩා ඇසුර නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒ භාවනා කරන පිරිසක් එක්ක ඉන්න එක පළවෙනි මං කියන්නේ. කල්යාණ මිත්‍රස්ස කල්යාණ මිත්‍රස්සේ තේ මිත්‍රස්සේ තම් මේ ගිය කල්යාණ සම්පවංකස්ස. මේ ගිය මේ කල්යාණ මිත්‍රන් ඇසුරු කිරීම සහ කල්යාණ මිත්‍රයේ ඇසුරු වැඩි වීම මේ Brahmacharya ජීවිතයට යෝග ජීවිතයට මේ අවබෝධ කරගන්න හදන ධර්මයේ ප්‍රධානම දේ. දෙක ඒ විදිහට කල්යාණ මිත්‍රස්ව හිටියට තමා වශයෙන් සීලයක් පවත්තන්න ඕනේ. හික්මිච්ච ගතියක් තියෙන්න ඕනේ. සීතල ගතියක් තියෙන්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න ගතියක් තියෙන්න ඕනේ. ඒක කවුරුත් පටවනවටවත් එනතන් කවුරුත් තවට්ටන්නවත් කරන දෙයක් නෙවෙයි. ඒ පරිසරය සකස් කර ගන්නවා වගේ හිත කය හිත කය වචන දෙක සකස් කරන්නේ නැතුව හිත හදන වැඩේට යන්න බෑ. නිසා කය වචන සංවර විය යුතුමයි. හිතා ඒක තමන්ම පරිතද කර ගන්න වෙනවා. තුන්වෙනි කාරණාව තමයි එහෙම ශීලයක් අදිෂ්ඨාන කරගත්ත කෙනාට ඒ සීලය නඩත්තු කිරීමේදී දිගට පැවැත්වා ගැනීමේදී ප්‍රධානම බාධාව තමයි මේ කතාව සීමාවක් නැති වීම. ඒ නිසා කරන කතාවල් අප්පිච්ච කතා ආදී ධර්මයට භාවනාවට ගැළපෙන දස කතාවට සීමා කරලා අනෙකුත් දෙතිසක්කූති සංකතාවන්ගේ වෙන්ව ගත කරන්න අදිෂ්ඨාන කර ගන්න මේක හරීමම අමාරුම දේ කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඒ නිසා සමහර භාවනා මධ්‍යස්ථානවල කතා කිරීම පිළිබඳව පුදුමාකාර නීති දාලා තියෙනවා. ඉතින් කොච්චර නීති දැම්මත් ඇත්තටම කියනවා නම් ඒ භාවනා යෝගාවචරයන් වශයෙන් ගත කරන කාලය තුල කතා නොකර හිටියත් හැබෑ වෙනසක් වෙනවද නැද්ද කියන එක ඉක්මනින් ওই විදිහට වෙන එකක් නෙවෙයි. නමුත් හැබෑ වෙනසක් ගන්න ඕන නම් Taman අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ දාහක් වතුර ඇදලා කලේ බිඳ ගත්තා වගේ අර ඔක්කොමත් එකයි සමාධිය කොච්චර ගත්තත් කතාවේදී සම්පූර්ණ මේක විෂිර වීලී යන ගතියක් තියෙනවා. අනිත් ඒ වගේ කරන්නේ කතාවට සම්බන්ධ වෙන අනිත් පක්ෂයටත් ඒ වැඩි වෙයි. ඒ නිසා ඒ කියන්නේ පරිස්සම් වෙන්න කියලා කියනවා. හතරවෙනි කාරණාව වශයෙන් නිතරම අරබන ලද වීර්යය ඇතුව කිසිසේත්ම පිටිපස්ස හැරලා බලන්නේ නැතුව මේ වැඩේ තව ඉවර නැහැ ඉවර කරනකම් ඉස්සරහට යන්න ඕනේ කියන අරබන ලද වීර්යය ඇති ආධුනික යෝගාචරයක් වෙන්න. ආරද්ධ විපස්සකෙක් වෙන්න. පස්වෙනි කාරණා තමයි හොඳට මේ ලෝකේ දුක එනවනම් ඒත් එන්නේ යණ්ඩයි මේ ලෝකේ සැපක් එනවනම් ඒත් එන්නේ යණ්ඩයි කියන මතුවෙන මතුවෙන තාක් මේ දේවල් ඇතිවීම නැතිවීම ස්වરૂපයි කියන ප්‍රඥාව තියෙනවා. මෙන්න මේ කරුණු පහ සර්වඥාන්සේ මේගේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා. මතක් කරනකොටම ඇත්තටම අර වැඩි හොඳ හොඳ කෑලි කණ්ඩ නැත්නම් වැඩි ලබ ලාභ ලබන්න ඉක්මනට යන්න කියලා හිතාන සර්වඥාන්සේගේ අතක සාදා කෙරෙහි අතක සාදාගෙන කිය මේගේ ස්වාමීන් වහන්සේට වැටහෙනවා මේ සරුවචනස මේ කාරණා කියලා දෙන්නේ පොදු උපදේශ පන්තියක් ධර්මෝපදේශ පන්තියක් විදිහට. ඒක කොච්චර මේගිය ස්වාමීන් වහන්සේ පිළිගන්නටද කියනවා නම් දැන් අපි ඊට අවුරුදු 2500 මම හිතන්නේ 70 ගානකට විතර පස්සේ මේ සූත්‍රය දිහා බලනකොට මේක මේ මේගිය ස්වාමීන් වහන්සේට ඉඟියක් දෙන්නවක්වත් ගහන්නවක්වත් දඬුවම් කරන්නවක්වත් විශේෂයෙන් අබරපු කුලියක් නෙවෙයි භාවනා කරන අපටත් ඒහා සමානම සර්වචනසික අතකසා කෙරී අතකසා දාගෙන නොගින් භාවනා කරන අපටත් ධර්ම කාරණා සහිතයි. නිසා මේකේ ස්වාමීන් වහන්සේගේ හිත සැනසෙන්නට කියලා හිතන්න පුළුවන්. දැන් හිත හදා තනසාගත්තට පස්සේ මේ කරුණු පහෙන් මේ කරුණු පහ පිළිටුවා ගත්තට පස්සේ ඒ මත්ෙහි වැඩි යුතු කරුණු හතරක් දේශනා කරලයි සරුවත් යනසේ සූත්‍රයේ સમાප්තිය තියන්නේ. ඒ ඒ කරුණු හතර තමයි අසුභං භාවේතබ්බං රාගස්ස පහනාය මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්සු පච්ඡේදාය ආනාපාන සති භාවේතබ්බා විතක්කු පච්ඡේදාය අනිච්ච සංඥා භාවේතබ්බා නිච්ච සංඤු පච්ඡේදාය කියලා කරුණු හතරක් අර වගේ හිත පරිසරය සකස් කරගත්ත කෙනාට ඒ මතින් අභිවෘද්ධිය පිණිස සර්වචනාංශේ අනුදනවදා ඉතින් මේයින් අපි පහුගිය ආසන්න සතිවල මෛත්‍රී වඩන හැටි, ඒ වගේම අසුබේ අසුබ භාවනාව සම්බන්ධ කරගන්න හැටි කල් ගත්තා. අපි ගිය වතාවේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ ආරම්භය ලබා ගත්තේ ආනාපාන සති භික්කවේ භාවේ තබ්බා විතක්ක පච්චේදාය කියන මාතෘකාවටයි. ඒක අපිට ඉවර කරගන්න හම්බුනේ නෑ. ගිය වතාවේ කාලේ හරස් වෙච්ච නිසා. ඉතින් ඒ නිසා අද අපි ඒ භාවනා කරනකොට මේ හිතවිලි පහළ වෙනවා කියලා අපට තියෙනවා ගතියක්. ඒක මේ පොතේ සඳහන් වෙන්නේ ධර්මානුකූලව කියන්නේ විතක්ක කියලා. ඒ විතර්කයන් කපා හැරීම සඳහා භාවනා කරනකොට හිතට ඇතිවෙන ඒ විවිධාකාර හිත පිට යනවා හිතවිලි පහළ වෙනවා විතර්ක පහළ වෙනවා කියන එකට උත්තරයක් විදිහට මේ පැහැෙන දේ සංසුන්දක කරවීම පිණිස ආනාපාන සතිය භාවනා කටයුතුයි කියලා සූත්‍ර දේශනාවේ මේ මේකේ සූත්‍රයේ ඍජු පාඨයක් වර්ගයෙන් සඳහන් වෙනවා. ඒ ගිය පාර මේ දේශනාවට මූලා මුල සකස් කර ගන්න වෙලාවේ පිටිය සකස් කර ගන්න වෙලාවේදී මතක් කරගත්තා ඒ මේගිය සූත්‍රයේ සඳහන් වෙන පොතේ නෙවෙයි මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය කියලා අපි වෙනත් සූත්‍රයකින් උල්ෘත්‍යයක් අරගත්තොත් ඒකදී සරුවචනය සඳහන් කරනවා අයං භික්කවේ ආනාපාන සති සමාධි භාවිත ආනාපාන සති සමාධි සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppන් uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරධාපේති වූපසමේති කියලා ආනාපාන සතිය වඩනවනම් අතර ආනාපාන සතිය කියන එක මෙතන සමාධිය කියන විශේෂණ පදේ දාලා තියෙනවා. එහෙම නැත්නම් ආනාපාන සති සමාධිය වැඩුවා නම් වඩනවා නම් සන්තෝෂේව පනීතෝච. හිත සාන්ත භාවයටපත් වෙනවා ප්‍රනීතතර උතුම් තත්වයකටපත් වෙනවා. අසේචන කෝච. මේ ආනාපාන සති සමාධිය වඩන්න කොහොත් යන්න ඕනෙත් නෑ දේවල් හදන්න ඕනෙත් නෑ උප්පත්තියත් එක්කම මිනිස්යාට ඉබේ හම්බෙන දෙයක් ප්‍රයත්න කරලා ලැබිය උත්තක් නෙමෙයි සුකෝච විහාරෝච ඒ පුද්ගලයා තුන් ඉරියව්වෙම සුවසේ වාසය කරනවා ආනාපාන සති සමාධිය පුරුදු කරගත්ත කෙනා තුන් ඉරියව්වෙම සුවසේ වාසය කරනවා සුකෝච uppන් uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති වූපසමේති උපනෝපන් යම්තා කෙලස් හිතවිලි දූලි නගිනවා නම් හිතේ ඒව සියල්ලම ආනාපාන සති සමාධිය එනකොටම අන්තරස්ථාන සංහිඳෙනවා කොහොමද සරත් සමයේ අපි දැන් පහුගිය කාලේ ගත කරේ මේ වස් කාලේ එළඹිලා දැන් දවස් 4යි. ඇත්තටම තාමත් මේ වස් කාලේ මුල වුණාට ඒ දාහ ගතිය තියෙනවා. මේ මේ සරත් සමේ ඒ ගත කර ගිම්හානේ අවසාන වෙනකොට සෑහෙන උෂ්ණකාර. ඒක සාමාන්‍ය හොඳට ඉන්දියාවේ එහෙම නැත්නම් ওই බුරුම රටේ වගේ තැන්වල මේ සාමාන්‍ය හුස්ම ගන්න බැරි හුස්ම හිර කරන මට්ටමට වගේ දවල්ට දූවිලි වාත නගිනවා. ගිනි අරගෙන දුමක් එහෙම ආවොත් මේ බලන්න බෑ හුස්ම ගන්න බෑ. කොහොමඩක්වත් හුස්ම කට ගන්න බැරි තරම් රත් වෙනවා. වාතේ රත් වෙනවා. අන්න එවැනි දවස්වල ගොන් කරත්තයක් ගියොත් ඇති වෙන දූවිලි ප්‍රදේශය පුදුමාකාර විදිහට මේ දර්ශනපතේ බාධා කරනවා. ඒ ගොන් කුරේටත් කරත්තටත්. ඉතින් කරත්ත පාරක් අයින් හිම හිටියොත් නිකන් සාමාන්‍ය මේ හැන්දෑ වෙනකොට රතු පාටට තට්ටුවක් විදිලා තියෙනවා. ඉතින් ඒ මුළු පරිසරයේම අන්නේ පාණ්ඩු පාටෙන් වැහිලා යනවා. බැලුව බැලුව ඇස් පැන හරිය කාන්තාර ස්වරූපේ වියලි ස්වරූපය ඇති කරගන්න. ඉතින් ඒ නිසා වාතයේ හරියට කෙලෙසිලා වාතය විස බීජ බයෝලයි වතුර දූෂ්‍ය වෙලා ආහාර දූෂ්‍ය වෙලා নানা ආකාර වමන විරේචන පාචන රෝග හැදේ. ඉතින් සර්වඥයන් සඳහන් කරන අන්නේම ග්‍රීෂ්ම ඍතුවේ වාතවලානගලා තියෙන වෙලාවක සමහර වෙලාවට අකල් වැසි වහින. ග්‍රීෂ්මට වැස්ස උරුම නැහැ. වැස්සට පස්සේ එක වැහි පොද පාරකින් අර සියලුම දූවිලි යම් කිජයකට අන්තරස්ථාන වෙනවද සමනය වෙනවද අන්නේ වගේ තමයි කියලා තියෙනවා දූලි වලාක වලින් නැත්තම් කෙලස් විතක්ක වලින් පිරිච්ච අපේ මේ හිත ආනාපාන සති සමාධිය එනකොටම සරත් සමයේ අකල් වැස්සකින් වාතවලාවන් දූලිවලාවන් සංසිඳවන්නාසේ හිත සංසිඳුනා කියන්නේ. ඉතින් නමුත් මේක අර භාවනාව ආරම්භ කරන කෙනෙකුට හිතෙන්නේ මේක ආශ්චර්ය ධර්ම කවදාකවත් වෙන්න බැරි දෙයක්. අපේ හිතේ නම් මෙහෙම වෙන්න බෑ කියන තරමටම අපේ හිත දූෂ්‍යයි. ඒ වගේම ඒක සංසිඳීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ දූෂ්‍ය හිතෙන් නම් කොහොමඩක් හිතන්න බෑ. මේක ඉතින් සරුවත් යන ආන්සෙට නම් හරියයි. රහතන් වහන්සේලාට හරියයි. අරණ්‍ය වාසිය බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට නම් හරියයි අපිට නම් කරන්න බෑ කියලා ඒක නිකන් Tamanට හැකි දෙයක් විදිහටවත් ආසන්නට ගන්න බැරි තරම් හිත තැම්පත් වෙනට වැඩිය දූෂ්‍ය වීම තමයි ආධුනිකයාගේ හිත පෘථග්ජනයාගේ හිත ඉතින් එහෙම කෙනෙකුට ਸਰවඥාන්සේ මේගේ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ආනාපාන සති භික්කවේ භාවේතබ්බා විතක්කුපච්චේදාය. හිතේ මතුවෙන මේ විතර්ක කපාහෙලිම සඳහා ආනාපාන සතිය වඩන්නේ. එතකොට මට ඉස්සෙල්ලා වැරදුනා ආනාපාන සති සූත්‍රය නෙමෙයි මේක සඳහන් වෙන්නේ ඇත්තටම විනය පිටකේ පරාජික පාළියේ තුන්වෙනි පරාජිකාවේ විස්තර වෙන පරාජික පාළි පොතේ තමයි මේ ආනාපාන සතිය පිළිබඳව ආනිසංස පාඨය සඳහන් වෙන්නේ සන්තෝචේව පනීතෝචකය ඒකෙදී සඳහන් කරලා තියෙනවා යම් ආකාරයකට ආනාපාන සති සමාධිය ගත්තොත් සරත් සමයේ දූලි වලාවල් සංසිඳවන අකල් වැස්සක්සේ ඒ සියල්ල දූවිලි සමනය කරනවා ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි යම් ප්‍රමාණයකට හිතවිලි බහුල එහෙම නැත්නම් අරමුණකට හිත පවත්වා ගන්න බැරි විතක්ක අධිකව ගත කරන අපේ හිත මේ ਸਰුවචනාංශයේ පෙන්නන ඒ දූලි බලාවල් සංසිද්ධ අන්තරස්ථාන වෙච්ච ඌපසමනේ වෙච්ච තත්ත්වයට යන්නේ කොහොමද? නැත්නම් මේ විතක්ක කපලා හරින්නේ කොහොමද? අපිටත් ඕන තමයි. නමුත් උත්සාහ කරුවට හරියන්නේ නැහැ. ඒ නිසා අපි කොහොමද මේ දෙක අතර පාලමක් දමාගන්නේ? ඉතින් අද ධර්ම දේශනා අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විතක්ක භව තියෙන බව දන්නා වූ කෙනෙක් විතක්ක රහිත සංසිඳිච්ච සමාධිගත වෙච්ච සතිමත් වෙච්ච හිතකට යෑම සඳහා අපේ මේ අවුරුදු 2553ක් පරණ වූ ථේරවාද ශාසනයේ අපට තියෙන උපදේශ පන්ති මොනවද? ගුරු මත මොනවද? භාවනා උපක්‍රම මොනවද කියන එක සාකච්ඡා කරන්න. ඉතින් ඒකෙදී මාතුකාට බහිනකොටම එකක් මතක තියාගන්න ඕනේ මේ වාගේ තැනකට මේ වාගේ වහලයක් අතට රැස් වෙන හුඟ දෙනකොට අපේ හිත විතක්ක බහුලය සරත් සමයේ දූලි වලා නගපු වාතාවරණයක්සේ හුස්ම ගන්න හුස්මකට පවා හුස්මකට පවා ගන්න බැරි තරමට හිර වෙලා තියෙන්නේ කියන එක ඔප්පු කරලා දෙන්න බණ කියන්න ඕන කරන්නේ. ඇත්තෝ දන්නවා එක අරමුණක හිත තියාගෙන බැරි ගතිය. නමුත් මේ යෝගාචර පින්වත් පිරිස මතක තියාගන්න ලෝකේ ඔක්කොම මේක දන්නේ. භාවනා කරන කෙනා පමණයි Tamange හිත කීකරු කරගන්න බෑ. ආණ්ඩු මට්ටු කරගන්න බෑ. ඒක නිකන් ඇවිසිච්ච මීමැසි පොදියක් වාගේ. එහෙම නැත්නම් සරත් සමයේ දූලි වලාවල් වලින් පිරිච්ච හුස්ම කට ගන්න බැරි වාතයක් වාගේ ඇවිස්සීලා තියෙන බව දන්නේ. මේක එච්චර හොඳ මංගල කාරණාවක් නෙවෙයි. අපේ හිත මේ වගේ කිසිම න්‍යාය පත්‍රයකින්තර කිසිම කෙනෙකුට ආණ්ඩු මට්ටු කරන්න බැරි අහවල් හිතුවක්කාරකම කරනවාද කියලා දන්නේ නැති මහා බූවල්ෙක් මහා මකරෙක් මේක දැනගන්න එක මම අර කිව්වාගේ මංගල කාරණාවක් නෙවෙයි අවමංගල්‍ය කාරණා හැබැයි මතක තියාගන්න භාවනා කරනකොට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි ඔය භාවනා නොකර නැත්නම් ඕකවත් දන්නේ නැහැ නිසා යත්තන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකටද මේ තැම්පත් වෙලා තියෙන හිතක් අවශ්‍යගෙන ආය තැම්පත් කරන්න උත්සාහ කරන්නේ. ඒ යත්තන්න භාවනා කියන්නේ අන්න එහෙම එකක්. දැන් අපිට කිසි ප්‍රශ්න නැතුව අපිට කේන්ති ගෑමක බයිනවා. මේ ආසාවක් ඇති වෙච්චාම රමණීය කරනවා. වෙන එහෙම නැත්නම් මත්පැන් පානය කරනවා, සතුන් මරනවා, අපි හොඳට ජීවත් වෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට යාගත්ත බත කන්න බැරි කමකුත් නැහැ. නිදාගත්තා නිින්ද නොවන කතියකුත් නැහැ. මොකද මේ භාවනා කරන අයට විතරක් කවදාකවත් නැති මේ හිත පිට යනවා එනතන හිත කීකරු කරගන්න බෑ කියලා මොකටද මේ ආකන ප්‍රශ්නයක් ඔළුවේ දාගෙන අපිට විසඳ ගන්න බැරි මිනිස්සෙකුට හිතා ගන්න බැරි ප්‍රශ්නයක් ඇයි ඔළුවේ දාගෙන මේ මේක අවශ්‍යගෙන තියෙන්නේ ඇත්තටම කියනවා නම් අපි ඔය බෞද්ධයෝ ඔය වගේ රාමුකත් කල්පනා කරනවා දේව නිර්මාණවාදී ගත කරන ඇත්තෝ මේක මේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වෙන මේ හිත නැත්නම් මේ මිනිස්යාගේ ආත්මය කියන එක හදන්න හදනවයි කියන්නේ දෙයන්නාසික අයිතිවාසිකම් වලට ඇඟිලි ගැසීමක්. දෙවියන්නාසිකේ උත්තරීතර භාවය Taman සමච්චලයට ලක් කිරීමක් කරලා සාප කරනවා. භාවනා කර නැත්නම් සාප කරනවා. Tamanට භාවනා කරන්න හිතුණත් ඒ අතු දන්නවා ඒක පැහැදිලියම සදාකාලික අපායට යන බරපතල වැරද්දක් කියලා. නිසා යත් භාවනා නොකරට තරහ වෙන්න එපා. යටගේ මුල හදලම තියෙන්නේ අපේ ගැලවුම අපේ අතේ නෑ. මෞංකාර දිවෙන්වාච අතේ තියෙන්නේ මේක දේව නිර්මාණයක්. මේකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා. බොහෝමත්ම සූක්ෂමව සකස් කරන ලද ආකෘතියක් මේකේ තියෙන්නේ. උඹට තේරෙන්නේ නැති උඹේ තකතිරුකම නිසා උඹ දෙවියන්ගේ නිර්මාණයක් නිර්මාත්‍රූන්ට මේක තේරෙනවා. ඒ නිසා ඒකට ඇඟිලි ගහන්න යන්න එපා. යමෙක් මෙන්න මෙවැනි බරගානක් ලෝකේ මෙවැනි මතයකට ලක් වෙලා මෙවැනි මතයක් දිගේ දියුණු වෙන තාක්ෂණයක් සහ තොරතුරු තාක්ෂණයක් සහ යටිතල පහසුකම් සහ විද්‍යාවක් සහිතව තියෙද්දි මේ හිත මේකේ යාන්ත්‍රණය මේකේ සමීකරණය මම බලන්න ඕනේ මේක ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා හිතන හිතවිල්ලම පුදුමාකාර විප්ලවකාරී ඒක කොටින්ම දේව නිර්මාණවාදයේට අර වීදුරු මාලිගාවට දමලා ගහන ගලක් වගේ එimhe හිටපු එක පවා විශාලම අපි කියනවා නම් මේ ගඟ දිගේ ඉහළට පීනිලක්. ඉතින් ඒකයි මම කිව්වේ මේ වගේ තැනකට පස්සේ නෙමෙයි ඇත්තෝ. අන්න එහෙම කෙනෙක් දැන් ගිහිල්ලා ගඟ අර විදු මාලිකාට කලක් ගැහුවානේ. ගඟ දිගේ ඉහළට පියන්ට පීනන්න පටන් ගත්තනේ. ඔන්න එතකොට ආය දෙයියෝ සිහි වෙන්න පටන් ගන්නවා. මොන්නම තාලකින්වත් අරමුණක හිත තියන්න බෑ. එතකොට ආය දෙයියන්ටත් වඳින්න හිතෙනවා. ආයෙත් තමයි නරුමෙක් බව තේරෙනවා. ආයෙත් තමයි කිසිම කොඳුයට පළක් නැති සතෙක් බව තේරෙනවා. ආත්මයක් නැති බව සත්‍යක් බව තේරෙන නිසා භාවනා කරන පටන් අර ගන්න 99%ක්ම අතහැරලා යනවා. ඒක පිළිබඳවත් වැඩි සැලෙන්ට යන්න එපා. ඒ මොකද ඔක්කොම අපිත් එක්ක ජීවත් වෙන ඔක්කොටම කොඳු ඇට තියෙන සත්තු නෙවෙයි. උග දෙනෙක් අනුන් දෙන ලනු කාලා අනුන්ගේ අපි කියනවා නම් න්‍යාය පත්‍රයකට වැඩ කරන ඇත්තෝ. එහෙම කෙනෙකුට කවදාකවත් හිතන්නවත් එපා. මේ විතක් උපච්ඡේදයක් වගේ දෙයක් හිතලා සුතමේ වශයෙන් බාර අරගෙන, චින්තාමේ වශයෙන් හිතට දාලා, භාවනා කරලා ගඟ දිගේ කපාගෙන ගිහිල්ලා දවසක ඉසෝස්සලා ඒක අත්දකින්න පුළුවන් වෙනවා කියන එක මැජික් එකක් තමයි. ආශ්චර්යයක් තමයි. ඒ මොකද ඒ ඇත්ත ජීවත් වෙන්නේ පරාජිත දීන මානසිකත්වයක ඒ ඇත්තන මොකද කරන්නේ? ඒකේ නා කවදා හරි මේක කළ හැක්කක් මම කරමි නැත්තම් ඒ යුද බිමේ මැරෙන එක හොඳයි කියලා එනවනම් අන්න එහෙම තිනාටයි මේ සරුවච්චන් වහන්සේ ආනාපාන සති සමාධිය සඳහන් කරන්නේ. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේ ඇත්තට මුලදී නෙවෙයි 60ක් විතර දේශනා කළ සරුවච්චන් සඳහන් කරනවා නාහම් භික්කවේ මුට්ටස්සතිස අසම්පජානස්ස ආනාපාන සතින් වදාන. ආනාපාන සති සමාධිමද මාණෙනි මේ ආනාපාන සති සමාධිය මුට්ටස්සතිස මුඩ වූ සතියක් ඇත්තව නැත්නම් මෝඩේකට කියලා කියන්නේ අසම්පජානස සම්පජඤ්ඤය කියලා ප්‍රමුඛතාවයේ තීරීමේ දක්ෂතාවය නැති කෙනෙකුට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කියලා කියනවා. ආනාපාන සති සමාධිය මුට්ටස් සති අසම්පජානස නාහං වදා කරන්න බෑ. ඉතින් ඒ ඇත්ත තමයි වැඩි මොකද ඒ ඇත්ත හිතාිනවනම් මේ හිත කියන්නේ ආත්මය කියලා කියන දේව නිර්මාණයක් ඒක අපිට අත තියන්න බෑ කියලා අපිට කියගේ අසම්පජානයි කියලා. එයාට සම්පජඤ්ඤයක් නැහැ. පැහැදිලිව යමක් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. මුට්ට සතිස කියලා කියන්නේ හිත චපලයි. හිත කිසිම තාලයකට වර්තමාන මොහොතේ නෑ හැම වෙලාවෙදීම මේ දුවන ASCII කුඩ තිබ්බ අල්පුහුල් ගෙඩියක් වගේ පෙරලෙනවා. ඉතින් එහෙම කෙනෙකුට ආනාපාන සමාධියක් ගන්න බෑ. ඒක නිසා ගන්න ඕනේ මම බුදුහාමුදුරු කියපු දේ අදාහගෙන ගන්න තටමනවා උත්සාහ කරනවා මම එහෙම නැත්නම් මට වරින් වර මේක ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා කිව්වා නම් ඒක නිවනට පමණයි දෙවෙනි වෙන්නේ කියලා මට මතක් කරගන්න එහෙම මෙච්චර සංසාරයක් පුරා අවුල් පාස කරගත්ත මේ හිතේ බුදුන් අදහාගෙන ධර්මයේ පිහිටාගෙන සංඝයා කෙනෙක් වෙලා මේ ආනාපාන සතිය කියන හිතේ අඩිය දැක ගන්න පුළුවන් වුණා නම් මම මෙතන සඳහන් කරන ආනාපාන සතියත් ආනාපාන සමාධිය කියන වචනේ දැක ගන්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයා මේ ජීවිතයේදීම භාවනා කරලා යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ය කියලා හිතන්ට හොඳටම අවස්ථාව තියෙනවා අපි සීපාලිය භාවනා ලෝකයේ බහුව්‍ය පුද්ගලෙක් කියලා. අබහුව්‍ය පුද්ගලෙක් නෙමෙයි. වැඩේට සුදුසුකම් තියෙනවා. නැත්තම් ප්‍රභවය තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. ඉතින් ඒක පවා භාවනා දවස් 10ක් ගත කරලා අපි උරගාල බලා ගන්නවා නම් ඒක මුළු ජීවිතේටම නොමැකෙන මතකයක් ඇති වෙනවා. ඉතින් කොහොමද අපි එතෙන්ට යන්නේ? මේ අවුල් පහස සාගත හිතක් සහිතව ගත කරලා අපි මේ ආනාපාන සති සමාධියක් ගන්නෙ කොහොමද කියලා. ඉතින් මේක කියනකොට හුඟාක් වෙලාවට අනිකුත් කර්මස්ථාන වඩ නැත්තන්ට ලොකු කුකුසක් පහළ වෙනවා. අපි ආනාපාන සතිය නෙවෙයි වඩන්නේ. අපි වඩන්නේ කොපිම්බීම ඇකිලි මෙහෙම නැත්තම් බුද්ධානුස්සතිය නැත්තම් මෛත්‍රී භාවනාව නැත්තම් වෙන මොකක් හරි භාවනාවක්. එතකොට කොහොමද මේ මේ කියන හිතක සංහිඳියාව අපට උරුම නැද්ද? අපට නෙවෙයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ. නැත්නම් අපි අමාරු වැටලා තියනවාද කියලා নানা ආකාර කුකුස්සක පහළ වෙන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්ට අරගමු මේ ආනාපාන සතිය කියන එක පුංචි මාතෘකාවක් නේ. මේ මාතෘකාව කායගත සතිය කියලා දාගන්න. කායගත සතිය කියන්නේ කාය ආනුවගේ සීය කාග්‍යාසී. කාය ආනුවගේ සීය පවත්තන කෙනාට මේ කය ආස්වාස ප්‍රසවාස කය කියලා ගත්තොත් ආස්වාස ආනාපාන සතිය කියලා කායගත සතිය එක කොටසක් තමයි ආනාපාන සතිය. නමුත් ආනාපාන සතිය කායගත සතිය වශයෙන් විශාල කරලා පුළුල් කරලා කල්පනා කෙරුවොත් මට හිතෙනවා ඒ කායගත සතියෙන් යම් සමාධියක් ගන්න පුළුවන් වෙනවනම් නැත්නම් ඒ කායගත සතිය පිළිබඳ සමාධිය මේ විතක්ක කැපීමට උදව් කරනවා කියන සාරමණ්ඩයයි මේක ගන්න. ඒ ඒ ඒ මන්දි ටික තමයි මේකෙන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ගත්තොත් ඒ යම් කිසි කෙනෙක් හඳුනාගෙන කියනවා නම් භාවනා කරලා මට භාවනා කරනකොට එන ප්‍රධානම බාධාව තමයි මේ විතක්ක බහුලකම. නැත්තම් හිතට හිතවිලි බහුලකම කියලා මගේ එහෙම කවුරු හරි කියනවා නම් <clears throat> කියන්නේ බොහොම <clears throat> පශ්චාත්තාප හැඟීමකින් මේ අසුබ දර්ශනයක් දැක්කා වගේ සුබ දවසක ආපු අසුබ නිමිත්තක් වගේ අනේ මම භාවනා කරන්න කියලා කවදාකවත් මට හිත එක තැනක තියාගෙන බෑ හිත අවුල් වෙනවා කියලා මට පේන්න තියෙන්නේ ඒ පුද්ගලයා අඩු ගන්න භාවනා කරන මිනිහෙක් කියලා. ඒ සතුට විතරයි මට එන්නේ මොකද භාවනා නොකරපු කෙනාට මේකවත් දන්නේ නැහැ. ඒ ඇත්තෝ අයියෙන් කතා කරනවා. මට මේ මේ හිතගෙන දිවි ලෝකුණක් නවන්න පුළුවන්. මට ආගක් කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. මම මේ මේ සේවකයන් පුහුණු කරන්නේ මෙහෙමයි. දරුවෝ පුහුණු කරන්නේ මෙහෙමයි. අනික් ඕන කෙනෙක් පුහුණු කරන්න මෙහෙමයි කියනවා. නමුත් Tamannuත් රෙද්දක් නැතුව ඉන්නා වාගේ තමයි Tamanට Tamanගේ හිතවත් මේචල් කරන්න බැරුව මේ අනුන් හදනවා, අනුන් කීකරු කරන්න හදනවා කියලා කියන්නේ හෙළුවෙන් කරන කතාවක්. එළුවෙන් නෙවෙයි හෙළුවෙන් කරන කතාවක්. ඒ හෙළුවෙන් කතා කරන කෙනෙකුට අර වගේ ප්‍රකාශකයක් කරන්න බෑ. නිර්හංකාර භාවනාවට ඇත්ත වශයෙන්ම හිත යොදපු කෙනෙකුට තමයි කියන්න පුළුවන් වෙන්නේ අනේ මං හිතුවේ නෑ මම දැනගෙන හිටියේ නෑ මම මේ තරමේ අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන කෙනෙක් කියලා ඔක්කොම පහසුකම් දීලා ගුරුවරයෙකුත් හම්බෙලා විවේකයක් හම්බෙලා කන්නක් දීලා බොණ්ඩක් දීලා ඉඳවලා එක තැනක හිටපන් කිව්වට හිටින්නේ නෑ නමුත් මේ බණ කියන්නේ එහෙම නැත්නම් මේ වචන ටික ප්‍රකාශ කරන්නේ ඒක අවමංගල්‍ය ලක්ෂණයක්වත් ඒක නරක එකක්වත් නෙවෙයි මේ ලෝකේ යම් කෙනෙක් භවනා කරනනම් හැම කෙනෙක් අත්දකපු දෙයක්. කිසිම කෙනෙකුගේ හිතක් එහෙම තැම්පත් නැහැ. දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් කියලා චන්දනං චපලං චිත්තං කියලා සර්වඥයන් දේශනා කරලා තියෙනවා. බොහෝම දුරදි කියනවා. තනියම යන්නේ. අර එනකම් පමාවිල්ලක් හිතේ නැහැ. මේ ශරීර නැමැති ගෘහේ ගල්ලෙනේ වාසය කරාට එයා ඒකට බැඳිලා නැහැ. එහෙම නැත්නම් මේ පන්දන නිතරම ස්පන්දන වෙනවා චපලයි. අපිට දීලා යන හේතු සේරම නිකන් කට කහනවට දෙන කට උත්තර විතරයි හිත. අපි ඒවත් එක තමයි මෙතෙක් කල ජීවිතේ සැලසුම් කරේ. ඉස්ලාම් භාවනා කරනකොට තේනවා ඒ හිත හිතවිලි කියන. හිතේ චර්යාවට අපි කියනවා හිතවිලි කියලා. හිතේ චර්යාව කිසිම දවසක න්‍යායපත් එකට නෑ. ඉතින් ඒක දැකලා ඒකට බය වෙනවා නම් ඒක නුසුදුසුකමක් විදිහට සලකනවා නම් එහෙනම් ඉතින් ශාක්‍ය පුත්‍රෙක් වෙන්න බෑ. ඒ මොකද භවනා කරන කාටත් හම්බ වෙන ප්‍රධානම බාධාවක් තමයි මේ හිතවිලි කියන එක. ඒක මේ කෙනෙක්ගේ දෝෂයක් නිසා වෙච්ච එකක් නෙවෙයි. කෙලෙස් නිසා වෙච්ච එකක් නිසා නෙමෙයි. චිත්ත නියාමයක් මේ අප දකින්න. එන්නේව නැති එව්වට බය නැතුව ඒ යුද්ධයකට අපි යුද ප්‍රකාශ කරුවට පස්සේ අනිත් පැත්ත ඇවිල්ලා අපිට මෛත්‍රී කරන්න දෙන්නේ නැහැ නේ. අනිත් එක ඒගොල්ලෝ අපිට දවල්ම ගහන්න කියලා දෙයක් නෑ. රෑ ගහන්න ඉඩ තියෙනවා. ගහන්නේ නැහැ කියලා යුද මේ සාමය කතා කරලා ඒ අතරමැද ගහන්න ඉඩ තියෙනවා. ඒක තමයි යුද්ධ කියන්නේ. ඒ වගේ අපි මේ මම කියන්නේ කවුද කියන එක යොද ප්‍රකාශ කරා නම් ඒ හිත අපිට වැඩ කරන්නේ දවල් ලිවීම නෙවෙයි. අන්න ඒක දැක්කට පස්සේ විමසුන් නොනක් කෙනෙක් වදනවා මේ විතර්කය කියන එක මේ ගමනේ අනිවාර්ය හම්බෙන දෙයක්. මේ විතර්ක ජය ගන්න කොහොමද? විතක්ක විජේ. අනේ එහෙම තියෙනවා විතක්ක තියෙන එක තියෙනවා හිත අවුල් වෙන ගතිය තියෙනවා ඒකට ගුරුවරෙක් හම්බ වෙලා කතා කරලා මට මේ භාවනා කරනට මෙන්න මේ මේ විදිහේ බාධාවක් තියෙනවා කියලා කියන්න ඕන කරන්නේ ආමංගල්‍ය දැනුම් දීමක් දෙන්න වගේ මේ ශෝක පණිවිඩයක් නෙවෙයි. මේ ලොකෝම ලොකෝ හොයාගනිම. ජීවිතේ තියෙනවනම් ප්‍රථම උත් වැදගත්ම උත් හොයාගනිම. මම කියන්නේ කවුද කියන එක පිළිබඳ. ඒකයි ජයග්‍රහීව වාර්තා කරලා ඊට පස්සේ අපි ඒකට ප්‍රතිකර්ම පිළියම් හොයන අවස්ථාවයි මේ ධර්ම දේශනාව දිහා මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ සඳහා කියනකොට මතක් කරනවා ආනාපාන සතිය හෝ වෙන භාවනා ක්‍රමයක් කරනකොට ඒ පුද්ගලයාට වැටහෙනවා නම් හිත කිව්ව දේ හිතින්නේ නැහැ. හිත නන්නතර වෙනවා. යන්න මේ පාර තාසිතීමේ ඇඳලා තියෙනවා. නමුත් හැම හන්දියකීම පිටපොටයක්. අතුරු පාරකොළ යනවා නම් පළවෙනියෙන්ම කියලා කියනවා ඒ තමන් ගත්ත කර්මස්ථාන. අපි මේ ආනාපාන ගැන කතා නිසා අපි කියමු ආනාපාන සතියෙන් වඩනවායි කියන්නේ. එහෙම නැත්නම් බිම්බි මැක්ලින් වඩනවා වෙන්න පුළුවන්. තමයිත්‍ය වඩනවා වෙන්න පුළුවන්. බුද්ධහනුසතිය වඩනවා වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි භාවනාවක් කරනවා වෙන්න පුළුවන්. අන්නේ ගත්ත කර්මස්ථානයේ නම කියලා මෙනෙහි කිරීම පළවෙනිම උත්තරේ. එතකොට හිත අභ්‍යාස වෙනවා. හිත ප්‍රයෝගයක යෙද වෙනවා. ඒක නිසා ආස්වාද ප්‍රසාද භාවනා කරනවනම් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා. එතකොට තම කෙනෙකුට පුළුවන් ගන්නවා හෙලනවා කියන්නේ එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස කියන්නේ පිම්බීම හැකිලින් බලන කෙනෙකුට නම් පිම්බෙනවා හැකිලෙනවා කියලා මෛත්‍රී වඩන කෙනෙකුට නම් මේ අවේරෝ හෝමි අවේරෝ හෝමි කියලා බුද්ධානුස්සතිය වඩන කෙනෙකුට නම් අරහං ගුණය හෝ සම්මා සම්බුද්ධ ගුණය මේ ගුණය එහෙම නැත්නම් අසුභ භාවනා කරනවා නම් ඒ අට්ටි අට්ටි අට්ටි කියලා ගත්ත කොටාසේ නැවත නැවතත් නැවත නැවතත් මෙනෙහි කරන එක ඒ පිහිට බාහිරට යන්න නොදී අරමුණේම ඇදවැඳ තබා ගැනීම සඳහා කරන එක. ඒක සඳහා මම නිතරම ওই භාවනා කමටහන් සුද්ධ කරනටත් නැත්නම් දේශනාවල්දීත් මතක් කරන දෙයක් තමයි. පොල් ලෝරියකින් පොල් බානකොට මුදලාලිත් බලාගෙන ඉන්නවා, කඩේ මුදලාලිත් බලාගෙන ඉන්නවා, ලෝරිය අධිකාරියත් බලාගෙන ඉන්නවා. ගණන් කරන මිනිහා මොකද කරන්නේ? අත් දෙකට පොල් ගෙඩියක් අරගන්න, ඒකට තට්ටු කරලා ගණන් කරන මිනිස්සු බිස්නස් කරනකොට ඉස්ලාම එකයි කියන්නේ. ඒක ඔත්තේ ගණක් නිසා මේ මේ ආමංගල්‍යය කියන නිසා ලාභයි කියලා තමයි ඒක දාන්නේ. දෙකේ ඉඳලා ලාභයි ආයත් ගිරියක් අරගෙන තට්ටු කරන දෙකයි. ආය ගිරියක් අරගෙන අතර එකට තට්ටු කරන තුනයි, හතරයි, පහයි ඔක්කොටම හැන්ට හයියෙන් ගණන් කර කර යනකොට බාසුන්නට මේ ලොරි කාර්යයටත් තේරෙනවා, මුදලාටත් තේරෙනවා දැන් මේ මිනිහා ගණන් කරන වරදින්නේ. ඒ වගේම අනික් කට්ටිය කතාවට එන්නෙත් නැහැ මේ මනුස්සයත් එක්ක මොකද මේ මනුස්සයා වැඩ කරන්නේ. යම් කිසි විදිහකට පොලක ලොරියේ පොල් බානවා නම් මිනිස්සු හයියෙන් කෑ ගන්නවා. ආ දෙකක් ගන්නට ලාභයි දෙකක් ගන්නට ලාභයි කියන එක කෙනෙක් තව කෙනෙක් කියනවා මේ නා නා ඒතර අරමනසය තේනෝ නම් ගණන් කරන එක තියෙන්නේ එයා එකයි එකයි එකයි එකයි කියන්නේ ලාභයි ලාභයි කියන්නේ ලාභයි ලාභයි ලාභයි දෙකයි දෙකයි දෙකයි දෙකයි තුනයි තුනයි තුනයි තුනයි හතරයි හතරයි හතරයි හතරයි පහයි පහයි පහ දිග්ගතෝම කියවන්න ගත්තාම මනුෂ්‍යක වැඩිට බාධා වෙනවා ඕක තමයි අපිට තියෙන ක්‍රමේ අරමුණේ හිත පිටපයින් ගතිය වැඩි නම් විතක්ක බහුල ගතිය තියෙනවා අපි මේකට කියනවා මෙනෙහි කරනවා කියලා නැත්නම් නම් කරනවා ඒ නම් කිරීම තුළින් අරමුණට හිත බැඳීමක් කරනවා. ඒ බැඳීම කරගෙන යන වෙලාවේදී ආනාපාන සතියම නම් අරමුණ. ආනාපාන සතියම නම් අරමුණ මේ හුදු මෙනෙහි කිරීමෙන් පවත්වන්න බැරි නම් ගණන් කිරීමේ ක්‍රමේ පටන් ගන්නයි කියලා කියනවා. ඒක ඇත්තටම අටුවා යුගයේදී විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේදී මතු කරපු ගණනා අනුබන්ධනා කියන ක්‍රමේදී ගණන් කරන්නේ කොහොමද? ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් යනකොට මෙනෙහි කරමින් යද්දි හිත පිටපයි. ඒ තරම්ම හිත නොසන්ඩාලා. එහෙමනම් කරන්න තියෙන්නේ පටන් අර ගන්නවා අර විදිහටම ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා. ඔන්න ඔහොම කරන යනකොට ඔන්න තේනවා හිත පිට යනවා. එහෙමනම් මට මෙනෙහි කරනවා ඇතුල් වෙනවා පිට වෙනවා එකයි. ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි. ඇතුල් වෙනවා පිට වෙනවා තුනයි. ඇතුල් වෙනවා පිට වෙනවා හතරයි කියලා හිතවිලි වලින් බාධා නොවිච්ච ආනාපානේ වැලකට මල් මාලයකට මල මල අමුණන්නා වගේ 1 2 3 4 5 6 7 කියලා ගණන් කරගෙන ආයශරයක් එකට එනවා ආය 8 දක්වා යනවා ඒක කියලා තියෙනවා සාමාන්‍ය ඒ ක්‍රමයේ අනුමතය කරන ගුරුවරු කියලා තියෙනවා 5 10ත් අතර ගානක් අදිෂ්ඨාන කරගෙන එකේ සිට 5ට යනවා ආයකට නැත්නම් එකේ සිට 6ට යනවා ආයකට ඔන්නෝ ගණන් දෙක ගණන් කරනකොට චක්‍ර දෙක ගණන් කරනකොට හිත බොහෝ විට විතර්ක කීකරු. මේකට කියනවා ගණනා ක්‍රමය කියලා. ඒ ඒ ගණනා ක්‍රමයේ කරන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා හිත මේ ගණමුත් කරනවා. ආනාපාන සතිය ආස්වාස් ප්‍රසවාස කියලාත් මෙනෙහි කරනවා නමුත් හිත කොහෙද? ඒකට තමයි වැරද්ද ප්‍රමාණ කරන්න පුළුවන්. මගේ හිත හතක් විතර යනකොට පයි. නැත්නම් පහක් හයක් යනකොට පයි. නැත්නම් එකක් දෙකක් යනකොට පයින්වයි කියලා ගණන් කරලා කියන්න පුළුවන් මම ගණන් කරනකොට මට අහුවෙනවා එක දෙක නම් ඇත්තටම ආනාපානෙත් එක්ක යනවා. තුන හතර විතර උඩ ගණන් කිරීම තමයි ආනාපානෙ කිව්වට පිට ගිහිල්ලා. අන්න එහෙම තමන්ගේ සතියේ ප්‍රමාණය අරමුණත් එක්ක සමාන්තරව ගමන් කරන ප්‍රමාණය සීමා කරගන්න පුළුවන් වුණාට පස්සේ දැඩි අදිෂ්ඨානයක් තියෙන පුද්ගලයෙකුට නම් හිතන්න පුළුවන් මට දැන් ආස්වාස ප්‍රසවාස එකයි ආස්වාස ප්‍රසවාස දෙකයි කියන හිත පිට. තුන්වෙනි කියනකොට ඉලක්කම් විතරයි තියෙන්නේ හිතේ පිට පිට කියලා. එහෙමනම් අදිස්ථානයෙන් අනේ මට මට ආනාපාන සතිය තුනට යනකම් ගණන් කරන්න ලැබේවා කියලා බොහෝම අහිංසක බොහොම අල්ලන්න පුළුවන් අරමුණක තියලා අදිස්ථාන කරගන්න. ඒක ලියවල දෙක යනකොට කැඩෙනවනම් තුන්වෙනි එක වෙනකොට ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ඔන්න පිටපයින් හදාන කියලා කොහොම හරි කරලා අපි හිතමු තුන්වෙනි එකත් අල්ල ගන්න පුළුවන් වුණා කියලා. එතකොට අර අදිස්ථානේ හරියනවත් එකම චිත්ත ශක්තියක් එනවා. ටික ටික ටික ටික වැඩි කරන වැඩි කරන ගියාම බල්ලා කට්ටය අල්ලනවා වගේ මේක බස්සන්න පුළුවන් කාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ යෝගාවචරයට ලොකු විභාගයක් පාස් කරපු කෙනෙක් වාගේ ලොකු අභිමතාත් ළඟා කරගත්ත කෙනෙක් වගේ තව එක ආනාපානයක් එක තප්පරයක් එක විනාඩියක් දෙකක් තුනක් විදිහට දිගට දිගට පාත්වාගෙන යනකොට ඒ ලබන ඒ මල් මාලට අමුණන්නා වගේ ඇවිලෙන හැම ආනාපානයක්ම සජීවී එකක් වෙන්න පටන් ගන්නවා. තමයි මත් කරන නිදිමත කරන එකක් නෙවෙයි. හැම හුස්මකින්ම ලකුණු ලැබෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට ගණනා ක්‍රමය නැත්නම් මෙනෙහි කිරීමේ ක්‍රමය බොහෝම සරල ක්‍රම. ඉතින් හුඟ දෙනෙක් මේවට hina වෙනවා. අපි මේ ඉස්කෝලේ යන බබාලද මොනවද මේ අපිට උගන්වන්න හදන්නේ? අපි මේ ආවේ ධානයක් ලබාගෙන යන්න, අපි මේ ආවේ මාර්ගඵලයක් ලබාගෙන යන්න, අපි මේ ආවේ දිබ්බ චක්කු ලබාගෙන යන්න, අපි මේ ආවේ ඉබ්බ දෝත ලබාගෙන යන්න, වතුර උඩ ඇවිදින්න ඉගෙන ගන්න. ආවේ මේ අපිට එක දෙක උගන්වන්න හදනවා. නමුත් ඒ භාවනා කරපු කෙනෙක්ගේ තියෙන අසරණ ගතිය බලනකොට මේ පුංචි උපක්‍රම පවා වටිනවා. ඉතින් මේකට ඒ භාවනාවට වාඩි වුණාට පස්සේ මෙච්චරමයි තියෙන කියලා හිතාගන්න. වෙන මොකක්වත්ම නැහැ උපකරණයක් අපිට. එකම උපකරණය තියෙන ගණන් කරන මෙනෙහි කරන එක කරගෙන යන ආරමුණ මෙනෙහි කරන. බැරනම් අර විදිහට ගණන් කරන. ගණන් කිරීමක් කරලාට හරියන්නේ ආනාපානෙට අනිත්‍ය වාදී එච්චරම කරන්න. අමාරුයි. නමුත් යම් යම් ක්‍රමවලට යන්න. මෙන්න මේකට තව ඇහත් බැඳීමක් විදියට නැත්නම් ගැල්වනයිස් කිරිලක් විදියට මේ විදියට වාඩි වෙන්න ඉස්සලා සක්මන් කරලා ආවන. සක්මන් භාවනාදී තබන තබන පියවරක් පාසා මේ වම මේ දකුණ කියන එකේ හිත බැඳීම පුරුදු කරගෙන ආවාන මේ යෝගාවචරයට ලොකු ආරම්භක ඉන්ධන ප්‍රමාණයක් ශක්ති ප්‍රමාණයක් හම්බ වෙන වාඩි වෙනකොට. මොකද හිත හුඟක් වෙලාවට පූර්ව කෘත්‍ය સમાપ્ત කරපු කෙනෙක් වගේ ලෑස්ති ගතියක් තියෙනවා සක්මන් කරලා එනකොට. චක්මනේදී අපි කරන්නේ ආස්වාද ප්‍රසආති හෝ ඒ බොහොම සියුම් ආනාපානේදී හුස්ම නාස්කාග්‍රේ වදිනවා කියන එක බොහොම සියුම් ස්පර්ශයක්. නැත්නම් පිම්බීමක් කියලා. එහෙම නැත්නම් බුද්ධානුසුතිමයිති කියන හුදු සංකල්ප පමණයි. ඔයගේ හිත බඳින්න විශේෂ හේතුවක් නැහැ. ඒ නිසා සක්මනේදී කරන්න තියෙන්නේ පොළවේ කකුල හැපෙන එක. ඒක බොහොම ගොරෝසුයි. ඒ නිසා පොළවේ කකුල හැපෙනකොටම ඒ කියන්නේ පියවර තබනවා කියන එක මම කියන්නේ හැපෙනවා කියලා. ඒ පියවර තබනකොට මේ තියන්නේ දකුණය, මේ තියන්නේ වමය. එතකොට මේ දකුණේ තිබ්බ සතිය වමට ගෙනියනවා කියලා කියන්නේ නාසිකාග්‍රෙම හිත පවත්තන පරියංක භාවනා වගේ එකක් නෙවෙයි. හැපෙන තැනත් වෙනස් වෙනවා. පාදයක් වෙනස් වෙනවා. ඒ තියෙද්දි මල් මානත නූලට අමුණන්නා වගේ දකුණ කියලා ඒ දකුණෙන් ඇතිවෙච්ච සමාධිය සතිය කඩා ගන්න නැතුව දකුණ නතර වුණාට පස්සේ වමට ගෙනියනවා. වමෙන් ආයෙ දකුණට ගෙනියනවා. ආන්නේ විදිහට කරන්න ගියාම අභියෝග වැඩි. දෙවෙනි එක තමයි අද්දේ කරගෙන ඉන්න නිසා নানা ආකාර රූප දර්ශන පේ. ශබ්ද ඇහෙනවා. උලන් වදිනවා. මේ ඔක්කොම මැද හරියට පුංචි බබෙක් වැටෙන්නේ නැතුව හතයි හතයි කියලා. පියවර 1යි 2යි 3යි 4යි කියලා ගෙනියන්න තතන තතන යන්න වාගේ ඒ සතිය පැවැත්වීම සක්මනේ අඛණ්ඩව වම දකුණ අනුව පවත්වන්න පුළුවන් නම් ඒක ලොකු හයියක් වෙනවා ආධාරයක් වෙනවා ඊ ගාවට කරන සියුම් ආශ්වාස ප්‍රශ්වාසය අතර සත්‍ය ප්‍රවැත්තිය. පිම්බීම හැකිලිම ඇති සත්‍ය ප්‍රවැත්තිය. බුද්ධානුස්සතිය මෛත්‍රිය අනුව සත්‍ය ප්‍රවැත්තින උදව් කරනවා. ඒ වාගෙම තමයි ඒ සක්මනේදී හම්බ වෙන විශේෂ විතක්ක සම්බන්ධ හම්බ වෙන විශේෂ අත්දැකීම තමයි යම් ප්‍රමාණයකට අපි කවුරුත් නැති ඍජු හොඳ වැලියලපු මළුවක එනතන් ගේ ඇතුලේ සක්මනක සක්මන් කරනකොට අපිට හිත මේ අනේ මම මෙච්චර කාලේ විවිධාකාර දේවල් වල මහන්සි වෙලා හිටියා දැන් ගමනක් නැති ගමනක් සමබරව භාවනා කරනවා ඉතින් ඕක මහා ලොකු භාවනාවක් ගන්න නැතුව නිකන් සන්තෝෂේ පිණස ගණන් ගත්තොත් පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ එච්චරයි මහ පොළොව උඩ මම සපත්තු සෙල්ප නැතුව එහාට මෙහාට ඇවිදිනවා මහා ලොකු මේක සක්මන් භාවනාවක් යනම්මනම් බරපතල වචන දාන්න නැතුව පිණිපාවට පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ මමත් රජෙක් වගේ මේ පොළවේ ඇවිදිනවා. ආහන ඒකේ හිත සතුට සමාදාන වෙච්ච වෙලාවක බැලුවොත් ඒ සක්මන පුරාවට ඇවිදගෙන යනකොට මේ සක්මනේ හිත මේ වම් පායයි කියන්නේ දකුණ නෙවෙයි මම හිතනවා නෙවෙයි මම මේ වේදනා භරිතව ඉන්නවා නෙවෙයි සද්ධාහනවා නෙවෙයි මේ දකුණමයි ඊට පස්සේ මේ දකුණෙන් හිත වමට මාරු වෙනවා මේ දකුණ නෙමෙයි දැන් වම මේ හිතවිලි සද්ද වේදනා නෙවෙයි කියලා හොඳට සාංශුද්ධෙන් පියවරෙන් පියවර සත්‍ය පවත්වාගෙන යනකොට ඕනේ තරම් සාමාන්‍යක කියන්න වෙන්නේ ටිකක් කල් භාවනා කරපු කෙනෙකුට ඕනේ තරම් දකින්න පුළුවන් මේ වමේ සිට දකුණට දකුණේ සිට වමට සතිය පවත්වනකොට සක්මනේ අනන්තවත් අප්‍රමාණවත් හිතවිලි යටි හිතේ වැඩ කරන බව අනන්තවත් දැක ගන්න පුළුවන්. ඒ හිතවිලි කිසි කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නෙත් නැහැ. ඒ හිතවිලි දාමයක් විදියටපත් වෙන්නෙත් නැහැ. ඔහේ පැහෙන වතුරකින් ගොජ දාන්නා වගේ පැහි පැහි පැහි පැහි තියෙන. සමහර විටක මේ වගේ තේමාවක් තියෙනවා. ඒවදියා හැරිලා බැලුවොත් හිතවිලි එක දිගට පෙළ ගැහිලා තේමාවක් සහිතව හිතට වදිනවා සක්මන අමතක වෙනවා. ඒ බව දැනගෙන මේ හිතවිලි වලට රජ කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සක්මන වට ගන්න තෝ ගෙනින එකයි කියලා බැලුවොත් අර හිතවිලි එතන එතන වඳ භාවයටපත් වෙනවා ගබ්සාව වෙනවා. නමුත් ඒක කවදාකවත් ලැජ්ජ කරන්නේ නැහැ. ඔහි ගොජ දම දම ගොජ දම දම තියෙනවා. අන්න මේ කලාව යෝගාචර දැනගත්තොත් මෙතන හිතවිලි තියෙනවා. කයේ අනිකුත් වේදනාවක් තියෙනවා. පරිසරයේ ශබ්දයක් තියෙනවා. වම දකුණක් තියෙනවා. මේකෙන් කොයි එකටද මම මානසිකාරය යොදවන්නේ? කොයි එකටද මම ඡන්දෙ දෙන්නේ? කොයි එකටද මම පවත්න්නේ කියලා බැලුවොත් මේකට සමාන අවස්ථාවක් තියෙනවා. භාවනා කරපු කෙනාට වැඩි වැඩියෙන් කරපෙන්නාට තේරෙනවා මේ කොයි එක්කනටද Taman කඩුව දෙන්නේ කියලා. ඔය මනමේ රජුගේ කතා ඇත්තනේ මනමේ කුමාරයාගේ තාම දක්ෂකම නිසා කිසාපාමොක් ආචාර්යින් වහන්සේගේ දුව ප්‍රහරණ පාවා දෙනවා. ඒ කාලේ පැවතිච්ච ලොකුම බැච් ඔප් කරපෙන්නාට තමයි දෙන්නේ ආචාර්යගේ දුව. ඉතින් මෙයාට දුන්නාට පස්සේ දෙන්න කසාද ගැට ගහලා ඒ මනමේ කුමාරයත් එක්ක මනමේ කුමාරී අපව කැලේ මැදින් එනකොට ඒ වැද්දෝ දකින්න. වැද්ද දකින්න හැබැයි රාජස්ත්‍රියක් දකින්න නිසා වැද්දෝ හැප්පෙන්නේ නෑ. ඊට පස්සේ වැදි රජුරවන්නේ ගොඩ පස්සේ වැදි රජුර ඇවිල්ලා කියනවා මේක මගේ රාජධානිය මට යටත්යන් කියලා. එතකොට නිලමාලි මේ කවුද මේ මනමේ කුමාරයා කියනවා නෑ මම සත්නට කැමතියි කියලා. ඊට පස්සේ ඒස ඒ කුමාරයාගේ තියෙන තියෙන රාජකීය තත්ත්වය නිසා කඩුවකින් රටම් කරන්න යන්නේ නෑ අපි ද්වන්ද සත්නකට යන් කියලා කියනවා. මොකද වැද්දාට කඩුවක් නැති නිසා. ඊට පස්සේ කඩුව බාර දෙනවා කුමාරියතට. වැද්දා ඊතල බිම තියෙනවා. ද්වන්ද සටනේදී ඊතල වලින් වැඩක් නැහැ. නිසා දෙන්න මල්ලව පොර යොදනවා. ගුස්ති පොර. අංගම් පිටි. කරනකොට කුමාරයා තියෙන ශිල්ප නිසා වැද්දා බිම දානවා. ඊට පස්සේ කුමාරයා තීඳු කරනවා. උඹට ඕක තමයි මම කලින් කිව්වේ. සත්නට ආවනම් ඔච්චරයි හම්බෙන්නේ කියලා මේ මේ මනමේ කුමාරගෙන් කඩුවේ ඉඳලා. නමුත් මේ සටන පුරාවට මනමේ කුමාරගේ හිත බැඳිලා තිබුණේ අර මස්සද්දා කෙරේ. අර සුකුමාර රාජකුමාරයා එයාට වැඩක් නැහැ. මේ මස්සද්දගේ මස් පිටු දකිනකොට යාගේ තියෙන ඔලොමල ගති දකිනකොට කුමාරයට පිළිබඳ සිත පහළ වෙලා තිබුණා. දැන් වෙන්න හදන්නේ මේ ලස්සන සුකුමාර තමන්ගේ ස්වාම පුරුෂයා වෙන කුමාරයා අතින් මේ වැද්දා මැරෙන්නයි හදන්නේ කුමාරට හිතා ගන්නවත් බෑ. ඒ නිසා කුමාරය මොකද කරන්නේ? කඩුව පිටින් කොපුව පිටින් කඩුව දෙනවා කුමාරයාට. අර වැද්දා බිමට තද කරගෙන මේ දෙන කොපුව අයින් කරලා කඩුව වෙන් කරගන්නවයි කියන එක එවැනි සූක්ෂම වෙලාවක් කරන්න බෑ. ඇල්ල ඇදලා ගන්නකොට කඩුව අත කොපු අත තියෙන. ඒකෝට දැන් කුමාරියතේ කඩුව. වැද්ද බලා ඉන්නවා මේ අවස්ථාවේදී කුමාරගේ හිත සැලෙනකොටම අනිත් පැත්ත දානවා. දානකොටම කුමාරි කඩුව අතට වැඩි වෙලා යන්නේ කුමාරගේ පණ ඉවරයි වැද්දගේ භාර්යාව බවට පත් වෙනවා කුමාරි. මෙන්න මේ වගේ අපි මේ ද්වන්ද සටනක් කරනවා. වම දකුණ ඉතිවිලි. හොඳට බලන් හිටියොත් මේ දෙන්න දෙන්නම රජ කරලා. එකනේ මණිම කුමාරයා වගේ එකනේ නිලමාලි නම් රජ දරුවා වගේ. ඔය පැත්තකට බලාලා බලාගෙන වෙලා ඉන්න මණිම කුමාරයා තේ තමයි තීන්දුව තියෙන්නේ. එයා කඩුව දෙන්නේ කාටද කියන එක නම මතයි තරගෙ තියනවා වෙන්නේ. අපි හිතන්නේ මේ නෙමෙයි පුරුෂ ශක්තියක් ලෝකේ වැඩ කරන්න කියලා. මතක තියාගන්න පිටිපස්සින් ඉන්න ගෑණියක් තමයි මේකේ පිටිපස්සින්. උන්ද කඩුව දෙන කෙනාටෙන් සටන ඉවරයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සටනට ගියාට පස්සේ අපේ තියෙනවා මානසිකාර කියලා චෛතසිකයක්. ඒ චෛතසිකේ තමයි කොයි දෙයකටද හිත යොදන්නේ කියලා තීන්දුව කරන. අපි ඒක ගැන දන්නේවත් නැහැ. අපි දැකලවත් නැහැ. අපේ මානසිකාරය නෙවෙයි වැඩ කරන්නේ අපේ ගිජුකමයි දැනට වැඩ කරන්නේ. මානසිකාරයට තියෙනවා චේතනාව පහළ කරන්න කලින් ආශාව පහළ වෙන්න කලින් අවශ්‍ය නම් සලකලා බලලා තීන්දුව කරන්න. ඇබ්බැහි නෑ මේක. අපි දැන් මේ ජීවිතේ දුවන්නේ අබ්බැහියක්. ඒ අබ්බැහිය වටපිට බැලිලක් නැහැ. දකින්නකොටම ඒකට යනවා. මානසිකාරය කියන එක දන්න කෙනෙක් ඉන්නවනම් අබ්බැහියට යන්නේ ඉස්සරලා යුතුය අයුතු බලනවා. රුචි අරුචි බලනවා. හැකි නොහැකි බලනවා. ඒකට අපි කියනවා සම්පජඤ්ඤය කියලා. වැඩි වෙනස් වෙන්නේ ඉස්සලා අපි සලකා බලන පයින් ඉස්සලා හිතා බලන. නමුත් ඇබ්බැහියේ ඉන්න මිනිහා කියන්නේ ඌව කල්පනා කරගෙන ඉන්න වෙලාව නෙවෙයි මේක ඉක්මනට කරන්න ඕනේ. ඒ නිසා දඩස් කාලා අර පරපුරුද්දටම වැටිලා හිතවිලි ගණන් කරන හිතවිලි කියන්නේ. නමුත් සක්මනේදී අපිට හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. මෙන්න හිතවිලි කියනවා තාම මාලයකට ගැට ගහිච්ච නැති, දාමයකටපත් වෙච්ච නැති හිතවිලි. මේ මූලික අවස්ථාවේ තියෙන හිතවිලි. මේ පැත්තෙන් කියනවා වමේ වම් පාය තැබීමේ අත්දැකීම, දකුණු පාය තැබීමේ අත්දැකීම. ඊට අමතරව කුරුල්ලොත් කෑ ගන්නවා. ඊට අමතරව රූපත් පේනවා. එමේ කොයි එකටද හිත යන්නේ කියන එකේ කිසිසේත්ම පූර්ව නිගමනයක් නැත. අපිට තියෙන එතන choice එක කියලා එකක්. choice කියලා සිලේ මේ තේරීමේ හැකියාව තියෙනෝනේ තේරීමේ හැකියාව ක්‍රියාත්මක වෙන්නේ මානසිකාරය කියන චෛතසිකයෙන්. අන්නේ මානසිකාරය එදිරි බොහොම ප්‍රවේශම වචන පාවිච්චි කරන්න ඕනේ ආත්මයක් තියෙනවයි කියලා කියන එකනට එහෙනම් මානසිකාරය හසුරුවපන් කියලා සරුවචනංශය අනක් වෙනවා. මං හිතනවා මම කියන මේක මගේ මේක මගේ ආත්මය කියලා යම්කිසි කෙනෙක් නොදැනුවත්කමට හෝ මම මාගේ හැඟීම ගන්නවනම් එයාට තරුවත් යන එයාට ඒ ගන්න අදහස් වල ප්‍රමාණයට මානසිකාරයේ ශක්තිමත් මානසිකාරය යොදවන්න මානසිකාරය යොදවලා යුතු අයුතු බලන්න රුචි අරුචි බලන්න හැකි නොහැකි බලන්න බලලා විනිශ්චය කරන්න. නමුත් මේක පළවෙනි වතාවට වෙන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරනකොට තමයි තේරෙන්නේ මේ හිතවිලිත් එන්න බලනවා ගේ ඇතුළට වම අත්දකින්න තියෙනකොට වමේ අත්දැකීමත් එන්න බලනවා ගේ ඇතුළට සද්දත් එන්න බලනවා ගේ ඇතුළට සුළඟත් එන්න බලනවා හැප්පෙන එකත් එන්න බලනවා ඒකේ ඇතුළට මම මොකද්ද හිත යොදන්නේ කියලා බැලුවොත් භාවනා කරලා අපි වශී කරනවා කියලා කියන්නේ භාවනා තමන්ගේ අතේ අතට ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙම දේවල් ගොඩාක් විකල්ප රාශියක් දෙනකොට වඩාත්ම ප්‍රතිඵලදායි දේ තෝරන්ට කුසලතාවය කියන එකයි මම මේ මතු කළ දෙන්න හදන්නේ. ඉතින් සක්මනේදී මේ කුසලතාවය පරියන්කයට වඩා විචිත්‍රව ලැබෙනවා. හැබැයි මම කියනවා ඒ වෙනකොට සක්මන ටික වෙලාවක් ඉඳලා සක්මන හුරු කරගෙන සතිය වටිනාකම තේරුම් අරගෙන මෙන්න මේ සුද්ධ අවස්ථාවේදී මනමේ කුමාරි කඩුව දෙන්නේ මස්තද්දටද එහෙම නැත්නම් අර රජ කුමාරයටද කියලා දැනගත්තොත් කුමාරගේ ආසාව නම් තියෙන්නේ මස්තද්දට. නමුත් කුමාරී රාජකාරි වශයෙන් අයිතිය තියෙන්නේ මනමේ කුමාරයාට. ඒවත් ඒව වැඩන්නේ කැලීමේද වැඩි දිද්ද වෙන්නේ විනිශ්චය ශාලාවක නෙවෙයි. නමුත් අවාසනාවට හරි වාසනාවට හරි ජාතක පොතේ හරි අපි ළඟ මේක තියෙනවා. ඒක හොඳට මානසිකාරය වැඩ කරන හැටි දැක් ගන්න පුළුවන්. සක්මණේජි මෙන්න මේ සක්මණේ මේක දැකලා පරදින්නමත් ඕනේ, ජය ගන්නවත් ඕනේ. මෙන්න මේම සංසිද්ධියක් තියෙනවා මට අවස්ථාවක් තියෙන කියලා දැනගත්ත කෙනාට පරියන්කේදී උනත් ගිහිල්ලා භාවනා කරනකොට හිත රාගයක් දිගේ දුවනවා. ද්වේෂ හිතවිල්ලක් දිගේ දුවනවා. මෝහ හිතවිල්ලක් දිගේ දුවනවා. ඉන්න ඕනේ කොතනද? එක්කෝ පිම්බීම ඇකිලි. එහෙම නැත්නම් ආස්වාස ප්‍රසවාස. එහෙම නැත්නම් මෛත්‍රී සංකල්පය. එහෙම නැත්නම් බුද්ධානුසුති මොකේ යන්නේ? නමුත් හිත දුවන්නෙම මස්සද්ද පිටිපස්ස. අන්න ඒක දැනගත්තට පස්සේ මේ කඩුව කාට දෙන්නේ කියන මානසිකාරය මෙනෙහි කිරීම කියන වචනේ හැදලා තියෙන මානසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් කරන්නේ නම් කිරීමෙන් කරන්නේ අන්නතර මානසිකාරයට සભ્ય වූත් අහිංසක වූත් හොඳ දෙයක් මතක් කරගන්න. ඒකට අසભ્ય වූත් ඡණ්ඩපරස වූත් අබ්බැහියට ගන්න දේ ලැජ්ජාවටපත් වී යුතු දේ මුළු ගැන්නේ. ආලෝකයේ තියෙනකොට හොරු මුළු ගැන්නේනවා සත්පුරුෂ එළියට එනවා. සාධාරණේ තියෙනකොට අහිංසක සත්පුරුෂ මේ සාධාරණ මනුෂයර තනක් හම්බ වෙනවා. ඡණ්ඩපරස වූ අසාධාරණ කෙනා පැත්තකට යනවා. ඒ නිසා අපි මානසිකාරදි කරන්නේ මෙනෙහි කිරීම පාවිච්චි කරන එකයි සක්මණේක බොහෝම ජයර කරතයි. කෙරුවට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා හිතවිලි කවදාකවත් නැතර වෙන්නේ. හිතවිලි අනිවාර්යයෙන්ම පැහැින වතුරක වගේ ගොජ දමීමෙන් පවතිනවා. මේ හිතවිලි තියෙද්දි ඒ හිතවිලි බොහෝ විට රාග ద్వේෂ නිස්ෘතයි. කිසිම ද්වේෂයකින් රාගයකින් මෝහයකින් නිස්සෘත නැති වම තැබීමේ අත්දැකීම දකුණු තැබීමේ අත්දැකීම කියන මධ්‍යස්ථ අරමුණේ හිත පැවැත්වීම නිවන වගේ තමයි. හැබැයි කෙලස් තරම් විචිත්‍ර නැහැ. කෙලස් තරම් ස්වභාවයෙන් කාන්දම් බලයක් නැහැ. කෙලස් වලින් ස්වභාවයෙන් ඒකට යන ගතියක් නැහැ. හිත අර මනමේ කුමාරි මාසද්දර ඇද්දා වගේ අදින්නෙම කෙලෙසට. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අතපය කඩන්නෙත් නැතුව අහිංසක විදියට මධ්‍යස්ථ අරමුණක් පෙන්ලා දීලා එහි මෙනෙහි කිරීම කරමින් මනසිකාරයට පොඩ්ඩක් මතු කරලා දෙන්න. ඔහොම ටිකක් දුර ගිහිල්ලා බලපන් ඔබට කොච්චර සාන්තියක් එනවද? ඔය සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා කියන්නේ මෙන්න මේ අභියෝග බාධක රාශිය මැද කිසිම ලාභයක් හම්බෙන්නේ නැති. කිසිම සත්කාරයක් නොලැබෙන්නේ නිකම් මේ හුදු ආනපාන. එනතම මේ හුදු වම දකුණේ. හිත පැවැත්වීම මොන්න තරම් ත්‍යාගයක්ද කියලා. මොන තරම් කැපකිරීමක්ද කියලා. මොන තරම් විප්ලවයක්ද කියලා. මොන තරම් පසු නොබලින වීරියක්ද කියලා. මොන තරම් නික්ලේශී බවක්ද කියලා කවම දාහකවත් ආධුනිකයට වැටහීමක් ඇත්තෙම නෑ බුදුහාමුදුරන්ට විතරයි. ආධුනිකයට වටිනාකම තේරෙන්නෙම රාගේ තමයි. මොකද ඒක තණ්හාමානසිකි වඩන නිසා. අර ආසාව තේරෙන්නෙම ද්වේෂය තමයි. ඒ නිසා ඒක හිත ඉබේම කුඩලා තෙතට අඳුරට ඇදෙනවා වගේ ඒක කෙලෙසට අදිනවා. ඉතින් අපි තාම බලවත් ප්‍රයත්නයක් තමයි මේ බුදුහාමුදුරු කියලා දීපිච්ච මේ විතක් රාශිය අපිව නන්නත්තර වල්මත් කරන්න හදද්දී මධ්‍යස්ත වූත් සරල වූත් ස්වභාවයෙන් ලැබෙනා වූත් අරමුණක හිත පවත්නවා කියලා කියන්නේ බුදු වුණා වගේ වැඩ. නිසා මේ සඳහා කය තමන්ට අතගාල සම්මුති වශයෙන් සහ පරමාර්ථ වශයෙන් දෙකෙන්ම මූලස්ථාන කරගන්න පුළුවන් දෙයක් මුල් තබා ගැනීම චරවත්ඥාන්සේගේ සාර්වඥතා ඥාන කියන ශ්‍රේෂ්ඨත්වය. පය බිම තියෙනකොට rahat තුනක් කමන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය අමු ගිහියෙක් පු탁 ජනෙක් උනත් කමන්නේ ඒක අත්දකින්න පුළුවන් දෙයක්. මනෝ විකාරයක් නෙවෙයි. දකුණ කියන්නේත් එහෙම එකක්. හුස්ම රැල්ලාවිල නාස්කාග්‍රේ වදිනවා කියන්නේ හිතවිල්ලක් නෙවෙයි. අන්නේ හැපෙන දේ අත්දැකිය හැකි පරීක්ෂා කර බලිය හැකි දේ හිත පැවැත්වීමෙන් තමයි අපි මේ සතිය ඝන බහල කරගන්නේ. මානසිකාරයට ඕන විදියට යෙදවීම කිරීමේ ශක්තිය අපි උරගාලා බලන්නේ මෙන්න මාගේ ඍජු අද්දගත හැකිය. සිංහලෙන් කියනනම් අස්පන අපිට කියුනේ. ඒක යොද යොදා යොද යොදා බලනකොට ඕකේ කියන චතුරාර්ය සත්‍යයක් නෑ. ඕකේ තියෙන හේතුඵල ධර්මයක් නෑ. ඕකේ තියෙන කිසි විචිත්තත්වයක් නෑ කියලා පඬිතියෝ හරියට පහත් කළ හලකනවා මේ හුස්ම ගන්න එකේ මොකක්ද කොහොමද නිවන් දකින්නව ගැඹුරු ධර්ම වලට යන්නේ. මේ පොළවේ පය තියලා ඇවිදිනකොට කොහෙද නිවනක් කියලා මම එක දවසක් ඒ පිටරට ගිහිල්ලා එහෙම ධර්ම සාක දේශනාවකට ගොක් මේ අවධාරණය කළ මතක් කරා මේ සක්මණේදී. එතකොට ඒකට විරුද්ධව කතා කරන කෙනෙක් ඉංගියක් කරලා ඉවර තිබුණා. එහෙමනම් ආමියකේ ඉන්න කට්ටිය left right කියලා යනකොට මෙයාට බර ගන්න නිවන් දකින්න තිබුණානේ. ඔහොම නිවන් දකින්න පුළුවන්. එච හැමදාම වම දකුණේ ඉන්නේ ඉතින් ඇයි ඒගොල්ලෝ එන නිවන් දකින්නේ නැත්තේ කියලා. ඉතින් ප්‍රශ්නේ කරන නගුවා ස්වාමීන් වහන්සේ ඔහොම කළා නිවනට යනවා නම් ඉතින් ආමීගේ කට්ටිය සෑයන ගානක් දැන් ගිහිල්ලා තියෙන්න ඕනේද කියලා අනේ ස්වාමීන් තරහට කියනෝ නෙවෙයි ඔබ වහන්සේ විරුද්ධ නෙවෙයි මේ මට මෙහෙම කෙනෙක් වාදයක් නැගුවා කියලා. ඉතින් මම කව මේක රෙජිමෙන්ටේෂන් එකක් මේකේ නෑ. මේ මේ අහවල් තැනට යන්නවක්වත් මේ මේ තරු ගන්නවක්වත් යන එකක් නෙවෙයි. පොළවේ යනකොට පොළවේ යන බව දාන්න. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දාන්න. එච්චරයි. ඒ මොකද ඒක කරන්නවත් දෙන්නේ නැති විදිහට හිත නන්නත්තර කරන හිතිලි රාශියක් එක්ක අපි සටන් කරනකොට තමයි අපිට මේ උපක්‍රමය ඕනේ කරන්නේ. අපි නැවතත් නිවසට පැමිණෙන්න. හාව නැවත පැලැස්සට එනවා. බබා නැවත අම්මගේ ඔඩොක්කට එනවා. Taman taman සුපුරුදු නිවහනට යනවා. මෙන්න මේ නිවහනට යෑම හුඟ දෙනකොට පේන්නේ අයියෝ අපි වගේ මේ උසස් උසස් දැනුම් තියෙන මහා විති ඉස්සලා මෙහෙම මේ භාවනා කරපු අයට මෙව්ව මොනවද? මෙවුවා නෙමෙයි අපිට ඕන කරන්නේ ඉහළ යන හැටි. ඉහළ යෑම කෝක වේතත් මුළු භාවනා ජීවිතේම ඔත්තන විතරමයි තියෙන්නේ. මෙන්න මේ පටන් ගන්න තැන දන්නවනම් ඌව කවදාකවත් වටන්න බෑ. යම් කිසි කෙනෙක් හිතනනම් මම දැන් ඉන්නේ අසවල් තැන එහෙම නැත්නම් මට ඕන කරන්න ඕක නෙවෙයි අතන කියලා උන් දැක් කවදාකවත් සෝත සෝතලා තනිප කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිසා හැමදාම භාවනා තියෙන ආධුනික හිතේ. මොකද අපිට ඇති වෙන්න බාධා තියෙනවා. ශබ්ද බාධා තියෙනවා, වේදනා බාධා තියෙනවා, හිතවිලි බාධා තියෙනවා. ඒ සෑම බාධාවකම අපට ඇතිවීම නැතිවීම පෙන්නයි. හැබැයි ඒක බුද්ධියට තින්න වෙන්නේ අපේ අරමුණට යන්න පුළුවන්කම අපට තියෙනවා හැම වෙලාවෙම. ඒ අරමුණට යන්න නම් මේ හිතවිලි තියෙද්දි පවා හිතවිලි කියන්නේ මගේ කර්මයක්වත් මගේ අකුසලයක්වත් නෙමෙයි හිතක හැටි. ආන්නේ විදිහට මේ විතක්ක එනකොටම ආවයි කියලා බය වෙන්නත් එපා. විතක්ක ජයගත්තයි කියලා උදම්මනන්න යන්නත් එපා. මේ විතක්ක එන්නේ නැතුව අපිට මේ පාඩම කරන්න අමුද්‍රව්‍ය නැහැ. මේක නැති කෙනෙක් ලෝකෙත් නැහැ. ඒ නිසා එන එන සෑම වෙලාවකම මගේ දැන් හිතේ තියෙන විතක්කේ එහෙම නැත්නම් රාග දෝෂම අරමුණක. දැන් මම ඕනේ නම් මට හිතක්කේ ඉන්න පුළුවන්. ඒත් සැලෙන්න දෙයක් නැහැ. ඒක අකුසලයක් නෙවෙයි. මොකද මං කියලා අප එකක් නෙවෙයි. මට ඕනේ නම් මූල කර්මස්ථානෙ යන්න පුළුවන්. අන්න එතෙන්දි ගිය දවසේ තමයි අපිට කියන්න පුළුවන් විතක්ක විජය කියලා. විතක්ක විජය කියන්නේ විතක්ක නොයන තැනට ආවා කියන එක නෙවෙයි. විතක්ක තිබුණට සුඛානම තියෙන්නේ මගේ අත. මට ඕන නම් විතක්කේම ඉන්න ගමන් නොසලී ඉන්නත් පුළුවන්. මගේ හිත විතක්කේ තියෙන කමක් නැහැ. එහෙම නැත්නම් මට ඕන නම් නැවතත් නිවස බලා ආපහු යන්නත් පුළුවන්. මූල කර්මත්තන්ට යන්නත් පුළුවන්. ඒ සඳහා මෙන්න මේ උපක්‍රම ටික මයි ළඟ තියෙනවා කිව්වට පස්සේ මෙන්න මේ එන විශ්වාසය තමයි තලතුණා යෝගාවචරය කියන්නේ ඔන්න ඔයාට. හැබැයි එයාට විතක්ක නොනිනවා නෙවෙයි විතක්ක සටන් නොකරනවා නෙවෙයි විතක්ක සටන් කළා පරදිනවා නොපරදිනවාමත් නෙවෙයි. පෙරදුනත් එයා දන්නවා මේ ශිල්පීය මේ වැරද්ද නිසා මිසක මයි ළඟ ආයුධපකරණ තියෙනවා කියලා නිසා විතක්කය විතක්කත් එක්ක වැඩ කරන එක අනිවාර්යම යෝගාචර ජීවිතය අවශ්‍ය තැන. ඉතින් මේ විතක්ක ගැන කතා කරනකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ මේ අටුවාචාරින් වහන්සේලාගෙන් තොරතුරු වගේක් කරන බොහොම ලස්සන ඉංගියක් අපට දෙනවා මේ විතක්ක જાති 9යි තියෙන්නේ. ඒක නිකන් හරියට මේ ඔක්කොම ගොනු කෙරුවා වගේ. ඒ 9න් පළවෙනි තුන දුටුතන මැරිය යුතු භයානක විතක්ක තුනක්. ඉතුරු 6 විතක්ක ගානට වැටුනට අර තරම්ම භයානක නෑ. හැබැයි දීර්ඝ වශයෙන් අරිට වැඩි හානි කරනවා. ඒ නිසා අපකරා පැමිණෙන විතක්ක තියෙනවා නැත්නම් විතක්ක චරිතයක් නෑ. මම කියන්නේ විතක්ක චරිතයක් නෑ. Taman දැනගන්න ඕනේ මෙන්න මේකෙන් කොයි මේ මේවා යන පාරේ තියෙන බොරුවලවල් මේ බොරුවලවල් වලින් කොයි එකේද මම නිතර වැටෙන්නේ කියලා. ඒකට කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක කියන තුන තමයි පළවෙනියෙන් පෙන්නන්නේ. කාම විතක්ක කියලා කියන්නේ ආසාවයි. මේ ඉඳගෙන ඉන්න බැරි මොකද? අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා අර අර අර කතා කරන්න තියෙනවා මෙයාමව හම්බෙන්නේ කියලා නානා ප්‍රාසාවල් නිසා අපේ හිත අපරාධ මෙහෙම ඉඳගෙන ඉන්නකොට කාලේ නාස්තියක් ඊට වැඩිය මේ වැඩේ කරලා ආවනම් කියලා ඒ කාම විතක්ක වැඩ කරනවා. ඉතින් ඒක එනකොට uppannam කාම විතක්කන් නාදි වාතේති පජාති විනෝදේති වියන්ති කරෝති අනභවං ගමේති කිය ඔය අපි මේ අටවක දවසට කියන ගිරිමානන්ද සූත්‍රයේ පහාන සංඥාව පෙන්ලා දෙනවා දකින්නකොටම ප්‍රහාණය කරන්න කියලා. එහෙම ආසාවල් නිසා පහළ වෙන විතර්ක තියෙනවා නම් කවදාකවත් බලන්න ඉන්න එපා. ඒක අනිවාර්යයෙන්ම Taman කෙලෙසෙනවා. ඒක නිකන් බෝ වෙන රෝගයක් වගේ. සකාම විතක දකින්නකොට නාදි වාසේ යදි වාසනේ කරන විපසන්න එපා. පජහති දුරු කරන්න. විනෝද නාදි වාසේති පජ විනෝදේති දුරුවන් කළා. අනභවංගමෙති මකන්න. කියන්න එපා. මෙනෙහි කරලා නැවත තරමට ගන්න. ඊගාට ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ වනස්සිතුවිලි. තරහ. මේ මේ මං ඉඳ ගන්නකොට එක කකුල් දෙක හරියට හදාගෙන ඉඳගත්තේ නැහැ. ඒ නිසා එතනින් එන පුපුරු ගන්න වේදනයි. නැත්තම් මధుරෙක් ඇවිල්ලි වල අතනත් වහන මේකට අවුනොත් හොපන්න තරහ තරහ. මේ කම්පිය. මෙච්චර වෙලා ආව වෙලාවේ මේක ඇවිල්ලා මට කරදර කරනවා. නැත්තම් කවුරු හරි එක්ක බස බස ගානවා එක්ක සාධ්‍යයක් කරනවා. ඒකෝට දිනවා චරත් මේ කරනකොට මම විවේක හොයාගත්තා මේ මනුස්සයාට මේක තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් රිලව් කරගන්න. මොනවා හරි එකක් ආපුවාම ඒක පිළිබඳව එන්නේ අර පුංචි දේ මකන්න අයින් කරන්න තමන්ගේ මුළු ශරීරෙම දැඩි වෙන ව්‍යාපාද විතක්කය. ඒ ව්‍යාපාද විතක්කේ ආපුවාමත් මානසිකාරයක් තියෙන්නේ හිත වේගයෙන් ද්වේෂයට වෙන. ඒකට විහිංසාව කියලා කියන්නේ කාට හරි හිංසාවක් කිරීමේ අදහස. මෛත්‍රී අනිත් පැත්ත. මෙන්න මේ හිතවිලි තුන ආවොත් කියලා කියනවා ඒව හුරතල් කර කර ඉන්න එපා. එනකොට මකන්නේ කියලා. ඉතින් ඒවනම් හුඟක් මේ වගේ පිළිස් වලට එනවා අඩුයි නැතුව නෙවෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙනවා හිතවිලි ජාතව හයක් බොහෝම සුන්දරයි. හරියට මේ හිත ව්‍යාපාරය කරන බැලූ බැල්මට දෝෂයක් පේන්නත් නැහැ. මිත්‍ර ස්වරූපයක් තියෙන හැබැයි මේවා මිත්‍ර ප්‍රතිරූපකේ. මිත්‍ර ස්වරූපයෙන් පැමිණලා Taman හම්බෙච්ච වටිනා භාවනාව කඩ. ඒවට කියනවා ඥාති විතර්ක කියලා જાතියක් තියෙනවා භාවනා කරන්න ඇවිල්ලා ඥාතීන් ගැන කල්පනා කරනවා හිත මිත්‍රයන් ගැන කල්පනා කර කර ඉන්නවා අනේ මට නම් බොහොම තනක් හම්බුනේ කොහොමද මගේ අසවලාට මේක දෙන්නේ අසවලාට මේක කියන්නේ ඒ ඇත්තම මේක කරන්නේ කොහොමද ඒක කරන්නේ කොහොමද කියලා කොයි වෙලාවෙත් ඒ ඥාතීන් ගැන කල්පනා කිරීම මේ පුද්ගලයාට හිතෙන්නේ මංගල කාරණාවක් විදියට මේ මව්පියන්ට උපස්ථාන කිරීම, අමුදරුවන්ට සැලකීම වගේ ඉතින් හිතන අනේ මට මේ වෙනතරත් වැඩිය හොඳ හිතවිලි තියෙන අර ඥාති විතර්ක දිගේ ගියාට පස්සේ කාමයට කොයි වෙලාවෙ වැටෙනවද, ද්වේෂයට කොයි වෙලාවෙ වැටෙනවද? ඥාති විතර්ක වශයෙන් ඒකේ දෝෂයක් පේන්න නැහැ. මොකද ලෝක සම්මතේ අපි ඥාතින්ට බැඳිලා තියෙනවා. භාවනා කරන්න ආවට පස්සෙත් මේ ඉඳගෙන පරියන්කේදී ඥාති විතර්ක කරනවා කියලා කියන්නේ බැලුව බැලමට නම් දෝෂයක් නැහැ. හැබැයි උඩුදුවච්ච තුවාලයක් වගේ එකක්. ඥාති විතර්ක එනවනම් තමයි දැනගන්න ඕනේ මට තියෙන්නේ කාම විතක්ක නෙවෙයි ව්‍යාපාද විතක්ක නෙවෙයි විහිංසා ඥාති විතර්ක ඒවට එකවරම හැප්පෙන්න එපයි කියලා කියනවා. එකවරම හැප්පෙන්න යන තරම් ඒවා බලවත් නැහැ. ඒකෝට ව්‍යාපාර බහුල වෙනවා. දැනගන්න ඥා. ජනපද විතක්ක කියලා જાතියක් තියෙනවා. අපි මෙහි ඉන්නවා රේඩියෝ කහන්නත් නැහැ, පත්‍රය බලන්නත් නැහැ, ටෙලිවිෂන් බලන්න මොන මොනවා ජනපද වල වෙනවද දන්නේ නැහැ. ඩොලර් එක නගිනවත් දන්නෙත් නෑ, පහිනවත් දන්නෙත් නෑ, සුනාමියක් එන්න තියෙනවත් දන්නෙත් නෑ, භූමි කම්පාවකට අනතුරු අඟවලා තියෙනවත් දන්නෙත් නෑ, කොළඹට ඇඳිනීපිය දාලා තියෙනවත් දන්නේ අලි අවුලක තියෙන්නේ කියලා අර ජනපද පිළිබඳ දැනීමට හිත සාදර වෙනවා. ජනපදයේ ඉන්නකම් ප්‍රාර්ථනා කර අනේ මට විවේකයක් ලැබේවා අනේ මට මේ ඔක්කොම මතක කරලා ඉන්න ලැබේවා කියලා. ඉඳගත්ත ගමන් ආයසරයක් හිත කියනවා ඉතින් ඒක මේ භූගෝලය පිළිබඳ අවබෝධයක් නේ නරක දෙයක් නේ. භූමි සමතා පිළිබඳ අවබෝධයක් නෙමෙයි ඩොලර් එක පිළිබඳ ආර්ථික විද්‍යාව නෙමෙයි ඒව නරක දෙවන්නේ නිසා කමක් නැහැ කියලා භාවනා කරගෙන කියලා ඉතින් අර ජනපද විතක් හිතනවා ඊට පස්සේ අමර විතක් කියලා જાතියක් තියෙනවා මම නම් දැන් ළඩ වෙලා ඉන්නේ අසනීපෙ ළඩ තියෙනවා මම මීට පස්සේ කවදාකවත් ආයෙ දන්නේ මේ ළඩේ හදාගන්න ඉස්සරහට සෑම ළඩක් පිළිබඳව මම දැන් දැනගෙන හොඳ ආහාර වේලක් ගන්න හොඳට ව්‍යාපාර කරනවා ව්‍යායාම කරනවා ආයෙ මං හදාගන්නේ මම කවදාකවත් මීට පස්සේ ළඩ හැදෙන්නේ නැහැ කියලා අම්මතර හීන ලෝකයක ජීවත් වෙනවා අමර විතක් මේ අමර විතක්ම මැරෙන්නේ නැහැ කියලා හිතා. කදාකල් ඉලක්ක වෙන මැරෙන්නෙත් නැහැ. මේ උනේ මෙතෙක් කල මම වැරදි ජීවන රටාවට ගත කරපු නිසා මීට පස්සේ නෑ කියලා ඉතින් කල්ම ඊට පස්සේ අල්ලපු ගෙදරට උපදෙස් දෙන්න හදනවා. ඕගොල්ලෝ මේවා කරගෙන තියෙන ඕගොල්ලෝ දන්නේ නැති නිසා මේ මේ විදිහට හිටියනම් ඔහොම ලෙඩ වෙන්නේ නැහැ කියලා මේ කොන්ත්‍රාත්යක් බාර ගන්නවා. ඊට පස්සේ තියෙනවා පරානුත්තායතා පරිසංයුක්ත විතක් කියලා අනුන්ට අනුකම්පා මෛත්‍රී කිරීමේ විතර්කය. අපි නම් මේ දෙකන බහනා කරනවා මේ බහනා මැදත්තන කට්ටක් දන්නෙත් නැහැ. මෙහෙම බණක් කියන බව කවුරුත් දන්නේ අනේ ඒගොල්ලන්ට මේක කොහොමද කියලා දෙන්නේ. මේක බෙදලා දෙන්න ඕනේ අනේ මගේ දරුවට දෙන්න ඕනේ කියලා අනුන් කෙරෙහි ඇති අනුකම්පාව. එහෙම නැත්නම් මේ රිලව් කා ගන්නකොට හිතනවා අයියෝ කවදානම් මේ සතෙක් සම්‍යක් දෘෂ්ටිතෙයිද? කවදා බුදුන් දකීද? බල්ලෝ බල්ලෙක් බැල්ලියක් පස්සේ යනවා දකින්නකොට ඉතින් අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් දන්නේ නැහැ මේ Taman හම්බෙච්ච වටිනා අවස්ථාවේ මේ අනුන්ගේ සීනි කිරනවා. අනුගේ කොන්තරත්වයක් කරනවා කියලා නෙවෙයි මට කරුණාවනේ පරානුද්යතාවනේ කියලා තමා විසින්ම ඒක නම්බු කරගෙන පරානුද්යතාව පරිසංයුක්ත විතර කරනවා. ඊට පස්සේ මම සමහරලාට මෙහෙම බණ කියනකොට ඍජුව පෙන්වන්නට ඍජුව පේන්නේත් නැහැ. කොහොම හොඳ පැත්තෙන් පේන්නේ. ආයතන ලාභ සංස්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක තියෙනවා. ඔය කොච්චර જાති කෙරුවක්වත් මේ භාවනා කළා මම හරි ගියොත් මම දක්ෂ ගුරුවරෙක් වෙනවා. මම ඊට පස්සේ මෙන්න මෙහෙමයි ජීවත් වෙන්නේ. මම මට මේ මේ විදිහට මනුස්සය වඳින්න ඕන. මට මේ විදිහට කරන්න ඕන. මම මේක මෙහෙමයි කියන්නේ. කියලා අර තමන් යටි දැන් අතහැරලා ආවේ. භාවනා කරන්න එනකොට ඥාතියින් සහ වස්තුන් අතහැරලා ආවේ. ඊට පස්සේ ආවට පස්සේ මෙච්චර හොඳ ඉල්ලමක් නැහැ. අද ලෝකෙ වැඩියෙන්ම හම්බ කරන්න පුළුවන් ජොබ් එක තමයි කර්මස්ථාන චාරිත්‍ර. කිසිම ප්‍රායෝගිකණයක් ඕන කරන්නේ මොකක්වත් ඕනේ නැහැ. ලිප් සර්විස් එකක් විතරයි තියෙන්නේ. මම ඒකට තමයි මේ සුසුකම් ලබන්නේ කියලා ඉතින් පැත්තකට ලයින් දෙගෙන අර ලාභ සත්කාර පිළිබඳව ඒ අදහසින්ම නෙවෙයි මතුවෙන්නේ. නමුත් යකින් බලනකොට පේන්න තියෙන්නේ තණ්හා මාන චිති වැඩ කරන. එහෙම නැත්තම් <clears throat> හයවෙනි එක සඳහන් කරලා තියෙනවා අනවඤ්ඤතා පරිසංයුක්ත විසක මම මීට පස්සේ නම් කාගවත් බැනුම් අහන්න වැඩක් කරන්නේ නැහැ. මම මේකල් මේ මේ විදිහේ නරක වැඩ කෙරුවා බැනුම් ඇහුවා මීට පස්සේ කරන්නේ නැහැ කියලා මෙන්න මේ හය විතර්කය මොනම තාලකින්වත් අල්ලන්න බෑ ආන්දගේ වලිකිවා. අපි වැඩි වේලාවක් ගත කරන්නේ වුණා. කොච්චර මඩ කාලා තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ ඒවා අනුන්ට කියලා දෙන්නේ කවුරු හරි එපයි කිව්වත් ඒකට විරුද්ධව තර්ක කරන්නේ පුදුමාකාර වේගයකින්. නමුත් වෙන්නේ මොකද්ද? මේ සෑම විතක්මක් වෙනකොට මූල කර්මත්තානි පැත්තකට යනවා, සතිය නැති වෙනවා, සමාධිය නැති වෙනවා, ඒ වාගේම තව කෙනෙකුත් පටලවා ගන්න ඉඩ තියෙනවා. එනිසා මිත්‍යා ස්වරූපයෙන් පැමිණෙන වංචනික ධර්ම මේක අල්ලන්න අමාරුයි කියන ආධුනිකයන්. ආධුනිකයට පුළුවන් වෙන්නේ මම වැඩිපුර බහුල කරලා තියෙන මේ ඥාති විතර්කද ජනපද විතර්කද අමර විතර්කද කියලා තමන්ගේ චරිතය අල්ලා ගන්න එක විතරයි. ඒත් ඒ පුද්ගලයා ඒක උපාදි ලෝගුවක් වගේ කරේ දා ගන්නවා මට හම්බෙච්ච ලොකු ලාභයක් කියලා. අනික් අය මට මේ බණ කියන්නේ ඊර්ෂ්‍යාවට කියලා හිතනවා. මට මේ ශිල්පය හොඳට තේරෙනවා අනික් කට්ටිය මම ඊර්ෂ්‍යා කරනවා කියලා හරියට ඒක <clears throat> වටේට පිටර කට්ටක් හදාගන්න. ඉතින් නිසා මේ විතක්ක විජය කියලා කියන්නේ මෙන්න මෙව නැති කිරීම නෙවෙයි එනකොට හඳුනාගන්න. ඒ හඳුනා ගැනීම අතින් බලනකොට ආනාපාන සතිය තරම් වටන භාවනාවක් නෑ. අනික හැම දෙයකම විතර්කයක් පටවිල්ලක් කරනවා කියලා මට කියනවා. මේ කායගත සතියෙන් තොරව කරන සෑම දැනයි මෛත්‍රී කියන්නේ විතර්කයක්. බුද්ධානුස්සති කියන්නේ විතර්කයක්. හැම විතර්කයක් පැටවිල්ලක් කරනවා. ආනාපාන සතියෙන් විතර්ක විතර්ක වශයෙන් ඇටෙන් හිබිද්ද ගලවලා පෙන්වන එකක් කරනවා. ඉතින් හුඟ දෙනෙක් කියනවා ආනාපාන සති තමයි අපිට පිංමදි කියලා. බොහොම ගැඹුරු භාවනාවක් කියලා. එහෙම කියන්න පුළුවන්. නමුත් මේ ආනාපාන සතිය කෙලින්ම මේ ලෙඩේට බෙහෙත් කරනවා. ඉතින් හුඟ දෙනෙකුට ඕන කරන්නේ තුවාලේ වනමුකේ පාදන්න නැතුව බෙහෙත් බඳින්න. බුදුහාමුදුර කරන්න හදන්නේ වන බෙහෙත් බඳින්න ඉස්සලා වනමුකේ පාදන්න. ඒ නිසා කාමචර්ය කියනවනම් අසුභ භාවනා කරලා ව්‍යාපාචර්යයක් තියෙනවා නම් මෛත්‍රී භාවනා කරලා හොඳට සක්මන් කරලා ලෑස්ති වෙලා ආනාපානය කියලා කියන්නේ ඉතාමත්ම වටින දේ කියලා. නැත්නම් කායගත සත්‍යිත හිත යොදලා ඒක යන ගමන් Tamanට මතුවෙන්නේ මොන ආකාරයේ විතක්කද? ඒ විතක්ක මගේ හැඟීමෙන්තරව මම හැඟීමකින්තරව මගේ ආත්මිකින් හැඟීමකින්තරව මේ විතර්කේ කණෙන්ම අල්ලලා මේක ජනපද විතක්ක අමර විතක්ක ආදී හයෙන් එකක්ද නැත්නම් කාම විතක්ක ආදී මුල් තුනෙන් එකක්ද නැත්නම් සද්ද වේදනාවට අමතරව මට එන්නේ විතර්කමද කියලා කොටු කරගත්තොත් එච්චර මම කියන්නේ කවුද කියලා අවබෝධ කිරීමට උදව් කරන මොනම දෙයක්වත් ලෝකේ නැහැ. නමුත් උගව දෙනෙක් මේක බලුවමනයක් විදියට සලකන්නේ. අවමංගල්‍යයක් විදියට සලකන්නේ. ලකූ වැරද්දක් විදියට සලකන්නේ. කවදා හෝ මේ මම කියන්නේ කවුද මගේ ස්වරූපේ මෙන්න මේමයි පේන්නේ කියලා දැනගෙන ඒක අට්ටියති හරායති ජෙගුච්ඡති ඒක පිළිබඳව ලැජ්ජාවටපත් වෙනවා අතහැරලා දානවා. එදාට බොහොම කිට්ටුයි ඔය විතර්ක වලින්තොර ඒ කියන චේතෝ විමුක්තිය. ඒක නිසා සරුවචනාංශය මතක් කරනවා මේගේ ස්වාමීන් වහන්සේට මේගේ උඹ එදා එළියට ගියෙත් මගෙන් විතක්ක නිසා. ඔබ දැන් ඇවිල්ලිවලා චර්චුරු ගන්නෙත් විතක්ක නිසා. නිසා මේ විතක්ක නැති කිරීමට ආනපාන වඩන්න. ඒක නිසා අනිකුත් සියලුම භාවනා ක්‍රම තියේදී ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙලා තියෙන ආනාපාන සතිය. ඉතින් මම මේ සියලු දෙනාටම පොදු වෙන නිසා මම මතක් කරන්න කැමතියි ආනාපාන සතිය කියන එක කායගත සතිය කියලා හිතාගන්න කායගත සතිය වැඩිමේදී මෙන්න මේ වගේ අපි නැවතත් Tamange නිවහටන පැමිණෙනවා මම කියන්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එනවා ඉතින් මේකට අවශ්‍ය අදිෂ්ඨාන ශක්තිය මේකට අවශ්‍ය චිත්ත ශක්තිය නැති කෙනෙකුට Tamange මූණ කණ්ණාඩියෙන් බලලා මූණ කැතයි කියලා කණ්ණාඩියට ගහන වැඩේ තමයි කරන්නේ ඒ කණ්ණාඩිය කැතක් නෙමෙයි මූණේ කැතකම ඒ නිසා භාවනා කරනකොට මේ මතුවෙන Tamange කෙලෙස් තමන්ගේ ස්වභාවය. අන්න ඒක සාකච්ඡාවට සාකච්ඡා මේසෙට ධර්ම සාකච්ඡාට මතු කරන තරම් අපි නිහතමානී වෙන්න ඕනේ. ඔය කෙලස් කොටු කරන්න. සියලු දෙනාම ඉන්නේ එතනයි කියලා හිතාගත්තට පස්සේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ලොකු දෙයක්. ලෝකේ කියන්නේම මේ වසංගන තැන. වසංගල අපි සුද්ධවන්තයෝ වෙන්න හදනවා. අපි මේ හැම කෙනාටම උදව් කරන කට්ටිය. මෙතෙන් ආවට පස්සේ එන කොච්චර අපි අසරණද? අපි කොච්චර දුර්වලද ඒ දුර්වලකම බාරගත්තොත් අපිට පුළුවන් ගොඩ නැගෙන්න. ඒ නිසා මේ විතක්ක උපච්ඡේදයට ඉස්සෙල්ලා විතක්ක කියන්නේ මොනවද? ඒක කොහොමද ආනාපාන වෙන් කරන්න කියලා කාරණා තේරුම් අරගත්තොත් මතක තියාගන්න අපි ඉගෙන ගන්න මගේ හිත නෙවෙයි මානව හිත. මුළු ලෝකෙම ඔක්කොගෙම හිත වැඩ කරන්නේ. ඕකෙදී මේ පළවෙනි පියවර අඳුරන්නේ නැතුව ඉහළ හෝ පහළ වතක ගහිතියට උම අමාරු. ඒ නිසා මේ මට්ටමට හිත ධෛර්ය ශක්තිය තියෙන ඇත්තන්ට මේ ධර්ම කොටස ඇහෙනකොට කරබැලීමේ ආසාව පහළ වේවා පහළ වෙලා ඉවක් කරලා මම කියන්නේ කවුද ඒ කෙලෙස් හඳුනා ගැනීම මේකයි බේත මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි සමුදය සත්‍ය කියන්නේ මේකයි කියන එක තේරුම් ගත්තට පස්සේ ওই Nirodhe කියන එක එච්චරම අමාරු නෑ ඒක නිසා කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගන්න විතර්කේ විතර්ක වශයෙන් හඳුනා ගන්න මේ ධර්ම කොටස එකසේ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නිමිත ධර්ම දේශනා මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා